කරන සූත්‍ර දේශනාවට සවන් දෙන්නට විහාරස්ථානයේ පැමිණෙන අවස්ථාව අපි සාකච්ඡා කරගෙන ආවා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ එන දෙවෙනි සූත්‍රය සබ්බාසව සූත්‍රය සබ්බාසව සූත්‍රය තුල අන්තර්ගත වෙන බොහොම වැදගත් කරුණු කාරණාංශය අපි සාකච්ඡා කළා. එතනදී දර්ශනීය පහකල යුතු ආශ්‍රව කොටස අපි කතා කරලා ඉවර කළා. එතනදී මුලින්ම දර්ශනීය පහකල යුතු ආශ්‍රව නැතිනම් දැක්මෙන් පහකල යුතු ආශ්‍රව කොටස මූලිකත්වයේ ගන්නවා කියලා කිව්වා. මොකද මේ ශාසනය මුලටම යෙදෙන්නේ සම්මා දිට්ඨිය නිසා. සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය සහ කෘතඥානය අනවන්නේ. ඉස්සෙල්ල දැනගෙන සිටීමට අවශ්‍යයි ඒ කෙනා එක දකින්න කලින්. සත්‍ය ඥානය තුල ජීවිතයට ලබා ගන්නට වෙන්නේ අපිට දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටස හඳුනා ගැනීම. ඒ දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටස හඳුනාගත්තට පස්සේ අපිට පුළුවන් ඒ දර්ශනයෙන් වැඩිම තුල ඒ හඳුනාගත් දර්ශනය අපි ළඟ තියෙන නුවණ භාවිත කිරීම තුළ ඒ ආශ්‍රව කොටස් ටික දුරු කරගන්න. හැම වෙලාවකදීම දර්ශනයෙන් පහකල යුතු වෙන්නේ දර්ශනයක් නැතිකම නිසා හටගත්ත නැතිනම් දර්ශනයේ වැරදීම නිසා හටගත්ත කෙලස් ටික ප්‍රධාන ආශ්‍රව ටික. දර්ශනයේ වැරදීම මත අපි ලේසි පහසු ආශ්‍රව ගොඩක් නෙමෙයි ඇති කරගෙන තියෙන්නේ. විශාල ගහක් තිබුණ මේ ගහ ඉස්සෙල්ලා අපි මේ සිඳලා දැන් මේ අතුලිටි ටික කපන්න ගන්නවා. ඒ දේ තමයි මේ සිද්ධ කරන්නේ. ගියක් අයින් තිබුණ ගහක් කපන්න ගියොත් තමයි ඉස්සෙල්ලා අතු විටි ටික කපලා දාන්නේ. කැලේ තියෙන ගහක් කපන්න ගියොත් අතු විටි කප කප උඩ නැගෙනන මහන්සිය වෙ ඉන්නේ නැහැ. අපි කරන්නේ මුලින් කපන එක. ඒක නිසා මේ කෙලස් නැමැති මේ වනාන්තරයේ අපි සිඳින්න හදන්නේ මේ භවයේ නැමැති වනාන්තරේ අපි මුල් ටික සිඳින්න හදන්නේ මුලින් කපලා දාන්නේ. මුලින් කැපුවට පස්සේ මේ ගහ බිමට වැටුනහම අපිට ලේසි අතු ඉති ටික කපන්න. කලින් ප්‍රයෝජනේ ඇති අපිට කඳ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙන්නේ මේ කඳට ලං වෙන්න බැරි විදිහට හදලා තියෙන හැදිලා තියෙන අතු ඉති ටික ඉවත් කරගත්තා. අද අපිට නිවන් ප්‍රතිපදාව දිහා බලනකොට ගොඩ දෙනෙක් නිවන කියලා හිතාගත්ත තැනකට යන විදිහක් අපිට දකින්න තියෙනවා. හැම වෙලාවකදීම හැම කෙනෙක්ම බොහෝ කෙනෙක් හිතන්නේ Tamange හිත තුළ තියෙන Taman දන්න නිවන මිසක ඇත්තටම නිවන කියන දේ ගැන අවබෝධයක් තියෙන්නේ බොහොම ස්වල්ප දිනකටයි. නැත්නම් බොහෝ දෙනෙක් උත්සාහවත් වෙන්නේ Taman හිතාගෙන ඉන්න නිවනක් දකින්න යන්න. Tamanට තේරෙන්නේ මොන මට්ටමින්ද? Taman නිවන ගැන දන්නේ මොන මට්ටමින්ද? ඒ නිවන ගැන දන්න Tamanට තේරෙන නිවන හොයන්නයි වෙසෙන්නේ. Tamanට තේරෙන නිවන හොයන්න වෙසෙන ලෝකයේ තුල අපේ මෝඩ හිතට තේරෙනවා නම් නිවන කියන දේ ඒ තේරුම් ගන්න ලබන නිවනට මොනවාද? මගේ හිතට තේරෙනවා නම් මේ නිවන කියන දේ තේරුම් ගන්න ලබන නිවනද මොකයි? ඔකේදී ගොඩක් වෙලාවට මොකද කෙනෙක් වගේ ප්‍රශ්නයක් ඇහුවා. බොහෝ දෙනෙක් කියනවා මේක බොහොම සරල දෙයක් කියලා. නිවන් දකින්නවා කියන එක මේ ගොඩාක් ගැඹුරට පරිණාම රූප කියලා දෙතලා මහ ලොකුට මේක විදර්ශනා කරගෙන යන්න අවශ්‍ය නැහැ.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 ඒ පළවෙනි දේශනාව තුළම මාර්ගඵල ලබාගත් ඇත්තෝ හිටියේ නැත්ද? හිටියා. සරිත්තරනාන්ට වඩන්න උනා සෑහෙන කාලයක්. එතකොට මේ කාරණාව දිහා බලනකොට අපිට දකින්න තියෙන දෙයක් තමයි හැම චරිතය දිහාම බලලා හැමෝම දිහා බලලා සර්ව සාධාරණ ධර්මතාවයක් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. චේතනානාමත්වයක් තියෙන නිසා ලෝකේ. ඔක්කොටම එක හිතක් තියෙනවා නම් ප්‍රශ්න නෑ. නමුත් මේක නානත්ත් කාය නානත්ත් සංඥා. ඒකයි ප්‍රශ්නේ. කයව නානත්වයක් වගේම සංඥා නානත්වයක් තියෙනවා. ඒක නිසා මාර්ගයේ නානත්වයක් තියෙනවා. මේ මාර්ගයේ පෙන්වන්න වෙන එකේ නානත්වයක් තියෙනවා. එතකොට මාර්ගය අවබෝධ කරගැනීමේ නානත්වයක් නැති වෙනවා.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 බුදුරජාණන් වහන්සේනේ කමතහන දෙන්නේ. ඉතින් සරියුත්තර මහන්සියටවත් බැරි වුණ දේ අපිට කරන්න පුළුවන් නේද? ඒක කරන්න අපි කාරණාව කියලා දෙනවා. එතකොට දහසක් න්‍යාය තියෙනවා සෝවාන් ඵලයටපත් වෙන්න. හැබැයි ওই න්‍යාය 10න් එකක් ගැලපුණොත් එකක් තේරුණොත් එයා සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්.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 ආශ්‍රවයක් ෂේ කරගන්නකොට අපිට මූලික වශයෙන්ම අපි කතා කළේ අන්න ඔය කාරණාව ඇති කරගන්න සත්‍ය ඥානෙ ජීවිතේට ඇති කරගන්න තැන ගැන. සත්‍ය ඥානෙ තමයි මූලික මූලය. ඒක දැනගත්ත කෙනාට සත්‍ය ඥානෙ ලබාගත්ත කෙනාට ඒකේ උණුසුමින් නැත්තම් සම්විදීකට කියනවා ඒ සම්මා දිට්ඨිය උණුසුමින් තමයි අනිකුත් ධර්මතා ටික පවත්වගෙන යන්නේ උණුසුම් කන්නේ. සම්මාදිට්ඨි උණුසුමෙන් තමයි අනිත් ධර්මතා ටික උණුසුම් කරන්නේ. හැම වෙලාවකදී මේකයි ඉස්සෙල්ලම දර්ශනීය පිරිසිදු කරන්නේ. දර්ශනීය පිරිසිදු වෙච්ච කෙනා දන්නව කරන්න ඕන දේ තමන්ම දන්නවා. ආය අහන්න දෙයක් නැහැ දර්ශන භූමියටපත් වෙච්ච කෙනෙකුට. මාර්ගය ගැන සැකයක් හිටින්නේ නැහැ. සැකේ දුරුයි. ඒ නිසා එයා දන්නවා මොකද්ද කළ යුත්තේ කරන්න අවශ්‍ය දේ එයා දන්නවා. අවශ්‍ය දේ දැනගෙන ඒ දේ කරනවා. ඒ නිසා අපි කතා කරගෙන ආපු දෙයක් තමයි දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස දර්ශනයෙන් පහ කළ යුතුයි. සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස දෙවෙනි එක සංවරයෙන් ප්‍රහාණය කළ යුතුයි. ඒක කතා කරනකොට අපි මතක් කළා සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස සංවරයෙන් පහ කරනකොට සංවරයෙන් ප්‍රහාණය කළ යුතු තැන සංවරය කියන තැන දෙකෙන් දෙපැත්තකින් පෙන්වන්න වෙනවා එකක් තමයි දික්ටි පැත්තෙන් ඇති වෙන තැනද සංවරයක් තිබිය යුතුයි දිට්ඨිය සම්පූර්ණම දැනගත්තට දිට්ඨිය කියන දේ දැනගත්තට අපිට දිත්තාශ්‍රය දුරු වෙන්න උපකාරක ධර්මයක් තමයි මේ සංවරයෙන් පහකල යුතු ආශ්‍රව කොටස. දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටසෙන් ලබාගත් එළිය තමයි සංවරයෙන් පහකල යුතු ආශ්‍රව කොටස වෙන්නේ. අපි කිව්වොත් නැත්නම් දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව ටික ප්‍රහාණය කරලා ඊට පස්සේ සංවර වෙන්න හදනව නෙමෙයි. දර්ශනීය පහතලී ක්ලාස්වල ටික ඔක්කොම ඉවර කරලා ගෙවල ඉවර කරලා සංවරය කරන්න හදනවා නෙමෙයි. එහෙම ගියොත් එහෙම නිවන් දැකලා තමයි ඡන්දං හත්තින් පජහති ඡන්දං ආසං පජිරති ඇත්තු වස්ය තමන්ට නුසුදුසු ගෝචර ස්ථාන අයින් කරන්න වෙන්නේ රහත් වෙනවා. ඒ නිසා මේ එහෙම කතා කරනවා නෙමෙයි. මේ හැම වෙලාවකදීම දැන් කතා කරන දේ තමයි සීලේ තුලද සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ කියලා කිව්වම සම්මා දිට්ඨිය කියන එක මූලිකත්වයේ මාර්ගයේ ඉස්සෙල්ලම යනදී සම්මා දිට්ඨිය හැම වෙලාවකදීම සීලය තුල ප්‍රඥා සීල සමාධි තියෙන්න ඕනේ. සමාධිය තුල ප්‍රඥා සීල සමාධි තියෙන්න ඕනේ. ප්‍රඥාව තුල ප්‍රඥා සීල සමාධි තියෙන්න ඕනේ. ඔය ටිකේම හැම වෙලාවකදීම ඔය ප්‍රඥා සීල සමාධි කියන න්‍යාය සීලය තුළද ප්‍රඥා සීල සමාධි සමාධිය තුළද ප්‍රඥා සීල සමාධි ප්‍රඥාව තුළද ප්‍රඥා සීල සමාධි මේ තියෙන්නේ ලක්ෂණ ටික අපි කතා කරාට සමාධිය කියලා අපි කතා කරන්නේ බාහිර නිමිති ටික එකඟතාවය කියලා කතා කරන්නේ බාහිර නිමිති ටික අපි ප්‍රඥාව කියලා කතා කරන්නේ බාහිර නිමිති ටිකක් දර්ශනය කියලා මේ වචන ටිකෙන් කතා කරන්නේ බාහිර නිමිති ටිකක්. මේකේ නියෝජනයේ හිතපැත්තෙන් වෙනස්. ලෝකෙ දෙහෙත්තන්ට තියෙන බොහොම සීමිත ප්‍රමාණයක්. සීමිත ප්‍රමාණයක් තියෙන මූලික බෙහෙත් ටික හලවම් කර කර එක එක ඖෂධ වර්ග නිෂ්පාදනය කරන මහ විශාල ප්‍රමාණයක්. ඒකනේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ දෙයක්. හැම වෙලාවකදීම මේ මුළු නිවන් දැකීම ගැන භාවනා ප්‍රතිපදාවන් ගත්තොත් එහෙම ඉන්ද්‍රිය ධර්මතා පහක් වඩලා තියෙනවා. සද්දා සති විරි සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මතා පහ වඩලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්මතා පහ සමාන කරලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්මතා පහ සමාන කරගන්න එකයි මේ කරන්නේ. කොටිම මූලික සංයුක්තිය තමයි මේ ඉන්ද්‍රිය ධර්මතා පහ. අපි කොච්චර විදර්ශනා වඩනවා කිව්වත් කොච්චර සමතේ වඩනවා කිව්වත් මොනතේ කරනවා කිව්වත් සිල් රකින්නවා කිව්වත් මේ කරලා තියෙන්නේ හැම වෙලාවෙම ඉන්ද්‍රිය ධර්මතා පහ වඩන එක. ඔය ඉන්ද්‍රිය ධර්මතා පහෙන් එකක් විතරක් වැඩෙනවා නම් අනිත් ධර්මතා ටික වැඩෙන්නේ නැත්නම් යාට මාර්ගය වෙදෙන්නේ හැම වෙලාවකදීම කෙනෙක් ප්‍රඥාව හරි වඩනවා නම් අනිත් ධර්මතා ටික වැඩෙන්නේ නැත්නම් එයාට ලෝකෝත්තර මාර්ගය උපදින්නේ නැහැ. නුවණ වැඩෙනවා ලෝකෝත්තර මාර්ගයේ උපදින්නේ. ඒ නිසා දැන් නුවණ වැඩෙන්නත් ඕනේ ලෝකෝත්තර මාර්ගයේ උපදින්නත් ඕනේ. ඒක නිසා ප්‍රඥාව විතරක් පහළ යන්නේ ප්‍රඥාව විතරක් හරියන්නේ අන්න ඒකයි දර්ශනීය පහකල යුතු ආශ්‍රව කොටස තුළ ප්‍රඥාව මූලිකාංගය සම්මාදිට්ඨි කුරේ ජමා සම්මාදිට්ඨිය පෙරටුව දුවන ප්‍රඥාව මූලිකදී ප්‍රඥාව මූලිකත්වයට යන ගමන් අනිකුත් ඉන්ද්‍රිය ධර්ම කන ටික වැඩෙන්න අවශ්‍යයි ඒහා සමගාමීව. අන්න ඒක නිසායි දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව ටික මුලින් තිබ්බා. ඊට පස්සේ අනිත් ආශ්‍රව කොටස් ටික ගැන කතා කරනවා. අපි ගිය සැරේ කතා කළා ඇහැ සංවර කරගන්න හැටි. ඇහැ සංවර කරගන්න කිව්වා පටිසංඛා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සම්මුතෝ හේතටි. කොහොමද ඇහැ සංවර කරගන්න කිව්වේ? යම් ආශ්‍රව කොටසක් නිසා පීඩාකාරී චිත්තයක් ඇති වෙනවා නම් පීඩාකාර බවක් ඇති වෙනවා නම් උපජ්ජේයම් ආශ්‍රව විඝාත පරිලාහ යම් ආශ්‍රව කොටසක් උපදිනවා නම් දුක ගෙනල්ලා දෙන විදිහේ ආශ්‍රව කොටසක් උපදිනවා නම් අන්න ඒ ආශ්‍රවයෙන් නැති වෙන්න හිත රැකගන්න කිව්වා. දැන් හිත රකින්න අපිට දෙආකාරකින් රූපයෙන් සම්මුඛ වෙන්න ඕනේ. දැන් මට එච්චර කියන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම කියලා තියෙන්නේ. දැන් ගලපන්න විතරයි කියන්නේ ඩග්ගා කට්ටිය ගලප ගන්නවා. දැන් සත්‍යම කිත් අපි කතා කරන්නේ නිසා දැන් දන්නවා මාර්ග සත්‍යයි මාර්ගයයි ගන්න. ඔන්න කොටියෙන් කෙටින්ම කොටින්ම ගලප ගන්න. ඇහැ සංවර කරගන්න ඕන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මාර්ගයෙන් ඇහැ සංවර කර ගැනීම අනිත් එක තමයි මාර්ග සත්‍යයෙන් ඇහැ සංවර කර ගැනීම. දැන් තේරුණාද? ඇහැ සංවර කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් මාර්ගයෙන් ඇහැ සංවර කරගන්න පුළුවන්. අනිත් එක මාර්ග සත්‍යයෙන් නැහැ සංවර කරගන්න පුළුවන්. අපි එක එක පරයයන්ගෙන් කතා කරලා තව ක්‍රමයකට කතා කරලා අර බෝඩ් එකේ ඇඳලා කතා කරන්නේ. අර බෝඩ් එකේ ඇඳලා අර මිනිස්සෙක්ගේ පොඩි රූපයක් වගේ ඇඳලා එතනින් කෙනෙක් කරනවා කියන්නේ. අන්න එතනින් ඇහැ සංවර කරගන්නත් පුළුවන්. අර එහා පැත්තේ ගෙලවලේ මනෝවිඤ්ඤාණ කියූ තැනින් ඇහැ සංවර කරගන්නත් පුළුවන්. ඒ දෙකයි අපි කතා කරේ. දැන් තේරුණාද ඇහැ සංවර කරගන්න ක්‍රමද මොකක්ද කියලා? ඇහැ සංවර කරගන්නකොට ලෝකයේ තුල අපිට පුළුවන්කම් තියෙනවා ඇහැ තියෙන තැනක රූපය ඇති තැනක අපිට සංවර වෙන්න පුළුවන්කම තියෙනවා. ඇහැ ඇත්ත වෙලා රූපය ඇත්ත වෙලා තියෙන රූප බලන්න යන්නේ නැහැ.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 තෙල් පාත්‍රයේ රැක ගන්න ඕනේ. තෙල් පාත්‍රයේ රැකගෙන යන්න තමන් දක්ෂ වෙනවා. කොහොමද තෙල් පාත්‍රය රැකගෙන යන්නේ? මහා ශනකෙලියක් මැද එකක් මුවමුවිට දක්ව කට කපලම පුරවල තියෙන තෙල් පාත්‍රයක් දෙනවා අතක හලන්න නැතුව අරගෙන යනවනේ බින්දුවක් අර. හැලුවොත් මොකද වෙන්නේ? පිටිපස්සෙන් ඉන්න වදකයා ගහලා දැන් අපි යටින් හැරුණත් වැරදි. එළියෙන් ඇවිල්ලා කෙනෙක් හැප්පිලා වැරදුනා ඒත් අපි වැරදි ගුටි ගන්න ඇති. ඇහැ අසංවර කරගෙන අපි රූපේ බැලුවත් වැරදි අසංවර විදිහට ඇහැ ළඟට රූපේ එන්නක ඉන්න එකත් අපේමයි වැරදි තියෙන්නේ. කොහෙන් ගියත් වැරද්ද මේ පැත්තට එනවා. ඒක නිසා දැන් ඇහැ සංවර කරගන්න එක Taman සතු වගේ කීමක්. රූපෙත් ඇත්ත වෙලා ඇත්ත ඇත්ත වෙලා. නමුත් Taman දන්නවා ගෝචර රූප සහ අගෝචර රූප. මේ විදිහේ රූප ඇහැට පෙනෙන්න ගත්තොත් මට හිත සංවර කරගන්න බැහැ. පිටින් කෙනෙක් ඇවිල්ලා ඇඟේ හැප්පෙනවා. මේක කරන්න බෑ. අලුගඩකට පොල්ලකින් ගැහුවාම අලුගඩ විසිරෙනවා වගේ මේ රූප නිමිති ඕනෝට වැඩිය වැටුණට පස්සේ මේක හිත විසිරෙනවා.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 සමුදය සත්‍ය කියපු තැනින් දුක ගෙනල්ලා දීලා සමුදය කියපු තැනින් අපිට දුක ගෙනල්ලා දීලා තියෙනවා මේ ආශ්‍රව. සමුදය සත්‍ය කියපු තැන සමුදය කියපු තැන අපිට දුක ගෙනල්ලා දීලා තියෙනවා මේ ආශ්‍රව ටික. අර කොටස් ටිකේ දැනුම ඇති කියලා හිතාගෙනයි මම මේ කියලා තියෙන්නේ. සමුදය සහ සමුදය සත්‍ය දෙකක් කියන නෝන දැන් තියෙන්නේ. සමුදය සහ සමුදය සත්‍ය කියපු තැන දෙකක් කියන නෝන තිබ්බහම දැන් සමුදය ගැනයි සමුදය සත්‍ය ගැනයි අපිට මාර්ග දෙක පනවන්න වෙන්නේ හැම වෙලාවකදී. දැන් ඇහැගෙන පනවනකොට අපිට මේ සමුදය නූපදින මට්ටමකටත් පත් කරගන්න වෙනවා ඉස්සෙල්ලා. අපි කිව්වා ආර්ය සත්‍ය කියන භාජනය ලොකුයි කියලා ගන්නේ. සත්‍ය කියන භාජනය ලොකුයි. මේ කස්සේ තියෙන පොඩි භාජනයක් තමයි ඇතුළත තියෙන එකක් තමයි දුක නම් දුක සමුදය නම් සමුදය කියලා. දැන් මේ භාජනයේ දිහා ගන්න ඕන වුණාම අපිට ඉස්සෙල්ලා ගන්න වෙන්නේ ඇතුලේ තියෙන එකද එළිය එකද ඔසවන්න ඕන එකට. ඇතුලේ තියෙන එකයි ඔසවන්න වෙන්නේ. දැන් අපිට ඒක නිසා කෙනෙකුට අවශ්‍ය වෙනවා මාර්ග සත්‍යයට කලින් මාර්ගය ගැන දැක්මක් අවශ්‍ය වෙනවා. මෙතනින් පාරට දැඩිනම් සිටියකට යන්න යනකොට මට සිද්ධ වෙන ඉස්සෙල්ලා සිටියකට යන පාරට යන්න. මේ පාර දැන් සිටියකට යන පාර නෙමෙයි. මේ පාර අතෙන්ට යන්න තියෙන්නේ. දැන් මට සිද්ධ වෙනවා මේ පාර යන්න ඉස්සෙල්ලා. හැබැයි මේක සිටියකට යන පාර නෙමෙයි. ඒක නිසා දැන් මේ අර මහා මාර්ගයට යන්න යන අතුරු පාර වගේ මේ මේ පාර වගේ දෙයක් තමයි හැම වෙලාවකදීම මාර්ගයේ ලක්ෂණය. කෙනෙක් කියනවා නම් මාර්ගය මාර්ග සත්‍ය ලෙස පනවනවා නම් එය වැරදි. ඇති දෙයක් තුල ඇහැ සංවර කර ගැනීමක් පනවනවා නම් එය මාර්ග සත්‍ය ලෙස මේකයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා එය වැරදි. ඒ වගේම කෙනෙක් පනවනවා නම් ඇති දේ මත මේක ඉඳලා ඉඳලා උපරිම ඉඳලා ඉවරයක් කරන්න කියලා හරි පනවනවා නම් ඔක එපාරම දවසක් වෙනවා තමන්ගේ හිතටම තේරෙනවා ඔක වැඩක් නෑ කියලා ඒක නිසා අන්න එතනින් නතර කරන්න කියලා කිව්වොත් ඒක හරියද? ඒතරට. හිත කියයිද කවදාවත් ඇති කියලා? නෑ හිත කියනවා ඇති කියලා. හැබැයි මේක ඇති අරක හොඳයි. ඒකයි හිත කියන්නේ. මේක නම් ඇති දැන් අරක හොඳයි හැබැයි. අඩුම තරමේ හිත මේ ඔක්කොම එපා වෙන දෙයක් තියනවා කියන තැනක හරි තියනවා. අන්න ඒක මත තමයි නිවන් දකින්නේ. මේ ඔක්කොම සැප හරි මේ ටික වැඩක් නෑ තමයි හැබැයි නිවන් සැප කියලා සැපක් තියෙනවා නිවන කියලා එකක් තියෙනවා අන්න ඒ නිවන දකින්න තමයි අද උත්සාහවත් වෙන්නේ නිවන කියලා එකක් හදාගෙන නිවන් දකින්න ඔය නිවන දකින්න හදන කන්න නිවන් දකින්න වෙන්නේ ඔය නිවන දකින්න හදන කන්න නිවන් දකින්න වෙන්නේ මොකද ඔය යන්නේ නිවන කියලා එකක් හදාගෙන නිවන් දකින්න ඔය තියෙන්නේ මනස තුල හදාගත්ත නිවනක් ඒ නිවන මනෝපටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියන එක මත හදාගත්ත නිවනක්. ඔය නිවන දකින්න යන වෙන්නේ හිත ඇත්ත කරගෙන කවදා හරි. කොටින්ම නිවන් දකින්න යන කෙනාට නිවනවත් හසු වෙලා තියෙන්නේ නැහැ. වරදවල් ගන්න පරිදි දෙවියන් වාසි භයානකයි. ඇයි මම එදා කියපු කාරණාව මට මතක් කළා බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ ධම්මා සම්බුද්දයි කියලා කතා කරනවා. බුදුරජාණන් වහන්සේගේ පැත්තේ බුදුරජාණන් වහන්සේට මම බුදුයි කියලා බුදු වුණු පුද්ගල භාවයක් නැහැ කිව්වහම මේ බුදු බවක් නැහැ කියලා කියනවා කියන මට්ටමකින් කෙනෙක් ගන්න පුළුවන් කියලා මට මහත් එක් මතක් වුණා. <laughs> ඉතින් ඒ වගේ මට්ටමකින් කතා කරන දෙයක් නෙමෙයි. මොකද නැත්තම් හරි ප්‍රශ්නයක් එක්කම කතා කරන දේ. අපේ සේනාසනයේ එක හාමුදුරු කෙනෙක්ගේ නළුවක් කාමට පුංචි විසඳන්න. එක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කියනවා අර හාමුදුරු කෙනෙක් හරි මිත්‍යා දෘෂ්ටි මේ නිවනත් එපා කියනවා සීලයත් එපා කියනවා මේ එකක්වත් වැඩක් නැහැ කියනවා මේ ඔක්කොම එපා කියනවා කියලා. මේ ඔක්කොම වැඩක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ මේ අනිත් කට්ටිය වන්දනාවටවත් එන්න එපා කිව්වා මෙන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ මම එන්නේ කියලා මම එහොම කඳුළු මේ ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ නෑ ස්වාමීන් වහන්සේ මම කියන දේ මෙයාට තේරෙන්නේ නැහැ. මම කියන්නේ නිවන කියලා එකක් හරි ඇත්ත කරගෙන හිතේ හදාගත්ත නිවන දකින්න යනවා නම් කෙනෙක් ඒ නිවන ඇත්ත වෙනවා මිසක යාට යාගේ හිත ඇත්ත වෙනවා මිසක හිතේ ඇත්ත කරගත්ත නිවන ඇත්ත කරගන්න යනවා මිසක යාට නිවන වෙදෙන්නේ කොහෙද? සලායතන නිරෝධයේ නිවන නම් මේ මොහොතේ ඇති වෙන නිරෝධය සාක්ෂාත් කිරීම තුළ ඇති වෙන අනුත්පාදයේ නිවන වෙන්න ඕන මිසක මේක නිවන නෙමෙයි කියන කාරණාව කියනවා. එතකොට එතෙන්ට යන්න සීලය අවශ්‍ය වෙනවා නම් මම සිල්වත් හෝ සිල් රකින්න අවශ්‍ය වෙන්නේ සීලය කියලා එකක් හරි උපාදානයකට හසු වෙනවා නම් එතකොට එයාට නිවන නෑ නේ. ඒ කියන්නේ මම සිල්වත් වෙන්න ඕන මම සිල් රකින්න ඕන කියන එක ගන්න බෑ කියන්නේ. අහන කෙනා තේරුම් ගන්නේ සීලෙත් එපා කියනවා. නිවනත් එපා කියනවා. දැන් මේ මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. අන්න ඒ වගේ දෙයක් නෙමෙයි මේ කියන්නේ නිවන කියලා දෙයක්වත් තියෙන දෙයක් ඇත්ත කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ලෝකේ අපි ඒ හොයන්න යන දේ වැරදි. හොයන්න යන දේ වැරදි. ඔගොල්ලෝ මොකක් හරි දෙයක් හොයන්න ගියාට හරියන්නේ ඒ දේ ඇත්තේ නැත්තම්. මොකක් හරි දෙයක් හොයන්න ගියාට හරියන්නේ නෑ. මම කියන අනත්තරින් අර කරන් ඉන්න කියලා. ඕන මොකක් කරන්නේ කියලා. අන්න අර කරන්නේ ගම ඔයගොල්ලෝ යයි එතන බලයි මොකද්ද කියන්නේ කියලා අපහු මේ පැත්ත කරලා බලයි. මොකද්ද කියන එක නෑ. ඒ වගේ ඔයගොල්ලන්ට නැත්තම් Taman තුල නිවන ගැන හරි දැක්මක් එහෙනම් හිතේ තියෙන නිවන දකින්න ගියාට හරියන්නේ නෑ. මම අරගෙන ඉන්න කිව්වහම ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ ගිහිල්ලා ගෙනවට හරියන්නේ නෑ. ඒක වැරදෙන්නේ. එතකොට දැන් හැම වෙලාවකදීම අන්න ඒ කාරණාව තුළ අපි කියාගෙන ආයේ මාර්ගය ගැන ඇහැ සංවර කරගන්නකොට ඇහැ සංවර කරගන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ඇහැ ඇති කල්හි රූපය ඇති කල්හි මේ ඉන්න මානසික මට්ටමේ ඉඳලා ඇහි සංවරයක් තියෙනවා ඒ සංවර භාවය එපා කියනෝ නෙමෙයි ඒ සංවර භාවය අවශ්‍යයි හැබැයි එයා දන්නවා මේ සංවර භාවය ඇති කරගන්නේ අන්න අර නුවණට උපකාර පිණිස. එයා හදන්නේ මේ සංවරභාවයෙන් නිවන් දකින්න. මේ සංවරභාවයෙන් නිවන් දකින්න හදන කෙනාගේ ලක්ෂණය මොකද්ද? මෙතන ඉඳලා අතෙන්ට කියනවා අතෙන්ට ගිහිල්ලා කියන කෝඩැන්ඩිනුම් සිටි එක නෑ මෙතන. ඉතින් හම්බුන පුදුම පුදුම වෙන්න ඕනේ නෙමෙයිද? දුම් වෙන්න ඕනේ. මාර්ගයේ තුල මාර්ග සත්‍ය ලක්ෂණේ බලාපොරොත්තු වෙනවනම් මේක වැරදියි. ඒක නිසා ඉස්සෙල්ලා යා හඳුනගෙන ඉන්න ඕන මාර්ගය සහ මාර්ග සත්‍ය මොකක්ද කියලා. මේ කතා කරන එක තුල මාර්ගයයි මාර්ග සත්‍යය දෙකක් තියෙනවා. ඇහැ සංවර කරගන්න යනකොට මාර්ගය අනුවත් ඇහැ සංවර කරගන්න පුළුවන්. මාර්ග සත්‍ය අනුවත් ඇහැ සංවර කරගන්න පුළුවන්. මාර්ගය අනුව ඇහැ සංවර කරගන්න එක හරියට බැලුම් බෝලයක් හුලම් පුරවලා වතුර යට උබලගෙන ඉන්නා වගේ දෙයක්. උත්සාහය තියනකම් යට ගිහිල්ලා තියෙනවා. අතහැරපු ගමන් උඩට මතුවෙනවා. ඒක තමයි ස්වභාවය. අපිට හැම වෙලාවකදීම රූපේ නිට්ටේලා රූපේ තුල ඉඳලා තියෙන රූපේ තුල අපි සංවර වෙනකොට ඒ සංවර වෙන රූපායතනයේ තුල අපි සංවර වෙන උත්සාහය වීර්යය තියෙනකම් හදයි. වීර්යය නැති වෙච්ච ගමන් නූපන් ආශ්‍රව ටික නැවත ඉපදිලා එනවා. උපන් ආශ්‍රව ටික නැවත වැඩෙනවා. ඒක නිසා මේ වීර්ය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ වීර්ය හොඳයි. නරක නැහැ. කුසල. හැබැයි අවශ්‍ය වෙන්නේ අර ඇත්ත දකින්න තැනට නැත්නම් මාර්ග සත්‍ය වැඩෙන තැනට යන්න. ඒක නිසා දැන් අපිට ඇහැ සංවර වෙන්න ඕනේ මාර්ග සත්‍ය තුල කොතනද මාර්ග සත්‍ය අපි ඒලා කතා කළා ඇහැ කියන එක අත්භව පරියාපන්න වුණ දෙයක්, ආත්ම භාවය අනුෝධියපු දෙයක්. ඒ වගේම අපි හැම වෙලාවකදීම අනාත්ම වර්ණ සටහන ඇති තැනක තමන්ගේ මනස දේ දැනගන්නවා මිසක රූපේ දැනගන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. රූපේ දකින්න ස්වභාවය ගැන දැනගන්න පුළුවන්කමක් තිබෙන්නේ දැනගන්න දේ දකින්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. දැකීම ඉවර තැනකමයි දැනගත්තේ කියන නුවණ ඇති වෙනකොට එයාට නුවණ මොකද්ද? අනිත්‍ය ගැන නුවණ. මොකද්ද අනිත්‍ය? රූපය ඉතුරු නැතුව අනිත්‍ය වුණ තැනකයි තමන් තුළ මේ දැනුම ගොඩනැගුණේ කියලා එයාට තමන් තුළ තේරෙන නුවණ. ඔහුගේ විශේෂ ලක්ෂණය තමන් තුළ තේරුණු බව. බලන්න ඉඳලා මේ ධර්මතාවයේ හිත හිත වෙන වෙනම ඉඳලා නෙමෙයි. ඒ මොහොතේ තමන්ට නුවණක් තියෙනවා. ඒ මොහොතේ තමන්ගේ පහන එළියෙන් පහනම දකිනවා වගේ. පහන එළියෙන් පහනම දකින්න බෑද? පුළුවන්. පහන එළියෙන් පහනම දකින්න පුළුවන්. ලයිට් එක එළියෙන් ලයිට් එක දකින්න බෑද? පුළුවන්. ඒක නිසා තමයි ලයිට් ඕෆ් කරලා තියෙන පුළුවන් ලයිට් එක දකින්න. බෑ. ඒක කරවල. පේන්නේ ලයිට් එක එළියෙන් පුළුවන් ලයිට් එක දකින්න. බල්බ් එළියෙන් බල්බ් දකින්න එතකොට බල්බේ එළියෙන් බල්බේ දකින්න පුළුවන් වෙන්නේ හැම වෙලාවකදීම ඒ විදිහටමයි අපිට පුළුවන්කම තියෙනවා මේ තමා තුළ උපදින ධර්මතාවයේ තමා තුළ දකින ලක්ෂණය. ඒක ඒ හිතේ ප්‍රඥා චෛතසිකෙන් කරන ලක්ෂණය. ඒ හිතේ ඇත්ත එයාටම පෙන්වන කම. සංකල්පමය අදහසක් වෙන්නේ මෙයා මේකයිද සංකල්පමය අදහස හැම වෙලාවකදීම පිටිපස්සේ දෙවෙනියට ආරමුණු කරන දේ. ඒක තමයි මාර්ගයේ වඩන එකේ ලක්ෂණය. දෙවෙනියට දැක්ක බවට සිහිය උපද්දගෙන තියනවා කියලා හිතපු තැනගෙන ඒ ධර්මතාවේ නුවණ අපස්සට හිතනවා. ඒක මාර්ගයේ වඩන්න පුරුදු වෙන මේ මාර්ගයේ තියෙන ලක්ෂණය. අතන හැම වෙලාවකදීම එළඹ සිටින බව තමයි අර සංකල්පමේ මට්ටමින් එහාට ගිහිල්ලා සාක්ෂාත් කර උන මට්ටම. ඒක කෘතය. කළ බවට නොවනයි Tamanට Taman තුල නොවනයි. එතකොට දැන් අපි වඩන මාර්ගයේ ලක්ෂණයක් ඒකට නැඹුරුවක් වෙන්න ඕනේ. මාර්ගය මොකට නැඹුරුවද තියෙන්නේ? ඵලයට නැඹුරුව තියෙන්නේ. මාර්ගයේ හැම වෙලාවකදීම ඵලයට නැඹුරුව තියෙන්නේ. දැන් මාර්ගය කියන තැන දැන් බලන්න මෙහි ඉඳලා බලන්න දේ හසු වෙලා නම් ඒක සහේතුක වෙන්නේ නැහැ. දෙවන්නේක් තමයි කොහොමද බලන්නේ නම් දෙවන්නේක් බලන තැනක බලන බලන්න ඊට නොවන දැක්මක් වෙනවා. බොහොම සියුම් කාරණාවක් තියෙනවා ඒක. දෙවන්න බලන තැනක බලන්න ඇත්ත නොවන දැක්මකින් බලන්න ඕනේ. හැම වෙලාවකදී ඇහැට රූපායතනයේ පෙනුණු තැනක ඒකයි අපි කතා කරේ කෝපේ පේනකොට කෝපෙන් තොර තමනොත් තමන්ගෙන් තොර කෝපෙත් හම්බෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කාරණාව දැනනවානේ. එතකොට දැන් කෝපෙන් තොර තමනොත් තමන්ගෙන් තොර කෝපෙත් නෑ කියන සිද්ධිය තුළ තමන් ඇත්ත වෙලා නෑ. තමන් ඇත්ත වෙලා නෑ මේ සිද්ධිය තුළ. අනිත් පැත්තට තමයි බැලුවේ කෝපේ හම්බුන තැන තමයි මේ ගැන බැලුවේ. හැබැයි කෝපේ ඇත්ත වෙලත් නෑ තමන් ඇත්ත වෙලත් නෑ. මේ මැස්සක් නැහැ මේ වැඩෙත් නැහැ. දෙකම නැහැ. ඒතකොට කෝපේ නැහැ කියන මේ මැස්ස නැහැ. කෝපේ තුල Taman කියලා හදාගත්ත බවක් නැහැ. මේ වැඩෙත් නැහැ. මැස්ස නැත්තම් වැඩෙන්නේ. හැම වෙලාවකදීම අන්න ඔය ධර්මතාවය තමයි සත්‍ය ඥානය කියන තැන විස්තර කරන්න වෙන්නේ. එතකොට සත්‍ය ඥානය කියන්නේ මේ අර අපි මුලින් කතා කළ සත්‍ය ඥානය නෙමෙයි මාර්ග සත්‍ය කියන තැන. මාර්ග සත්‍යයේ ලක්ෂණය. එතකොට දැන් රූපයක් ගැන පැහැදිලි දෙආකාර දැක්මක් තියෙනවා කියලා. ඉතින් ටික ගැඹුරු වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් තේරුණානේ මෙහෙම දකින්න ඕනේ කියන එක. අපි ඒක ටික කතා කරගෙන යනකොට තේරුම් ගන්න ඕනේ නැවත නැවත කතා වෙන නිසා. ඊට පස්සේ දෙවැනි කාරණය සෝතේන සද්දං සුත්වා නෑ සෝතේන සද්දං සුත්වා වෙන සූත්‍රය. යම් විදිහකින් සෝත් ගාහනේන්ද්‍රිය සංවර සංයුත සංයුතෝ විහෙරති. සෝතේන්ද්‍රිය සංවර සංයුතෝ විහෙරති. සෝතේන්ද්‍රිය සංවර සංයුතව වාසය කරනවා කොහොමද? පටිසංකා යෝනිසෝ. මනමින් මෙනෙහි කිරීමෙන් යුක්තව පටිසංකා යෝනිසෝ මනා යෝනිසෝ මනසිකාවෙන් යුක්තව. දැන් ඔය න්‍යායෙම ගන්න සෝතේන්ද්‍රිය සංවර කරගන්න වෙනවා. දෙපැත්තකින්. සෝතේන්ද්‍රිය සංවර කරගන්න වෙනවා දෙපැත්තකින් එකක් තමයි සද්දය ඇති කල්ලි රූපය ඇති සද්ද රූපය ඇති කල්ලි සද්දේ එන කෙනක් ඉන්නකොට අපිට සිද්ධ වෙනවා සෝතේන්ද්‍රිය සංවර කරගන්න මිහිරි මිහිරි සද්ද හොය හොය ලෝකෙ තුල සැරිසරන්න තියෙන මේ ගතිය ටිකක් අඩු කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ තුල අපි කරන්නේ නිමිති අඩු කරන එක. කොටිම කියනවා අපේ ජීවිතේ පොඩි පොඩි අංග ටිකක් අයින් කරගන්න. කියලා නාන එක. ඊට පස්සේ අනවශ්‍ය විදිහට අපි සින්දු හරි අහන්න යනවා නම් මේ පැටි වලට රාගය දැන් ආශ්‍රව වැඩි වෙන පැටි තියෙනවා නම් කෙටිම වචනින් කියනවා නම් ආශ්‍රව වැඩි වෙන වචන ඇහෙන දේවල් තියෙනවා නම් අන්නේ ආශ්‍රව වැඩි වචන ටික අඩු කරගන්න බලන්න. එතකොට ඒ පැත්ත දැන් සත්‍යෙත් ඇත්ත වෙලා අහන්නත් ඇත්ත වෙලා ඒ තුල තමයි වැඩලා තියෙන්නේ මේ මාර්ගය. එතකොට ඒකට ප්‍රතිපදාව විදිහට එයාට ඕන කමටහනක් වඩන්න පුළුවන්. දැන් මේ ඒවා ඔක්කොම මාර්ගය තුල. දැන් අපි ගත්තොත් ඇහැ සංවර කරගන්න ගියාම නනිමිත්තක් ගාහි හෝති නාන ව්‍යංජනක. නිමිති අනුනිමිති විදිහට ගන්න එපා. කන සංවර කරගන්න ගියාම නිමිති අනුනිමිති විදිහට ගන්න එපා.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 දැන් කට්ටිය බලන්නේ ඉතින් දාගෙන දාගෙන යනවා වතුරත් එහාට දානවා පසුත් දානවා. දැන් යටින් මුල්පත් සෑහෙන ශක්තියයි සෑහෙන වතුර වෙනවා. නතර කරන්න විදිහක් ඇත්තෙම නැහැ. බලනකොට මේ උඩින් දාන වතුර ටික එහා පැත්තේ අයිනෙන් ගිහිල්ලා නැවතෙනවා. ආයෙ ඒ ටික දානවා ආයෙත් එනවා ආයෙත් ඒ ටික දානවා. සෑහෙන වෙලාවක් කියලා කෙනෙක් නිද වටේ ගිහිල්ලා බලනකොට කවුරුත් නැති පැත්තෙන් පොඩි ඉලකින් ඇතුලින් ගිහිල්ලා වතුර එනවා.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 දාගෙන දවස් 8 10 12 15 වෙන්න පුළුවන්. භාවනා පන්ති දානවා. ආයෙත් වැටෙනවා මේ පැත්තට. දැන් මොකද වෙන්නේ? ඉහෙපු ටික ඔක්කොම ආයෙත් ඇවිල්ලා ආයෙත් ඉඳි. ආයෙත් ඒ ටික ඉනවා. දැන් මේ කාය විවේකී එපා කියනෝ නෙමෙයි. කාය විවේකයේ ලබාගත යුතුයි හැබැයි කාය විවේකයේ ලබා ගන්නකොට අපි දක්ෂ වෙන්න ඕනේ ලබා ගන්න කාය විවේකයෙන් ගන්න ප්‍රයෝජනේ පවත්ව ගන්න. ලිතේ ඉහින්න එපා කිව්වේ නෑ ලිතේ ඉහින්න. තුල තියෙන වතුර ටික දාන්න නැත්නම් මේක සුද්ධ කරගන්න බැරි වෙනවනේ. ඒක නිසා අපචේ ගන්න මේක අපචේ අස්කිරීමට යන්න. මේක ප්‍රශ්නයක් නෑ. හැබැයි අස්කිරීමට යන ගමන් ආපහු පිරෙන පැති වෙන අවධානයක් තියාගන්න.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 සත්‍ය ඇත්ත වෙලා සද්දේට රූප තිබිලා රූප වලට ශබ්දක් තිබිලා මම මෙහි සංවර වෙනවා සද්ද වලට යන්න නොදී වැහුවා හැබැයි හරියට වැහුවේ නැහැ වැහුවා හරියට වැහුවේ නැහැ හරියට වහනවා නම් කොහොමද වහන්න වෙන්නේ uppannang කාම විතක්කං නාදි වාසේති පජහති ව්‍යන්ති කරෝති අනභවං ගමේති. උපන් කාම විතක්කේ නාදි වාසේති ඉවසන්න පජහති දුරු කරනවා ව්‍යන්ති කරෝති එක නැති කරලා දානවා අනභවං ගමේති නැවත නූපදින සත්‍යයටපත් කරනවා. දැන් මේකේ පියවරවල් කීයක් තිබද? නාදි වාසේති ඉවසන්නේ පජහති ව්‍යන්ති කරෝති මේක දුරු කරනවා නැති කරනවා අනභවංගමීති නැවත නූපදින ස්වභාවයටපත් කරනවා. උපන් කාම විතරකේ ඉවසන් නැතුව දුරු කරලා නැවත නූපදින තත්ත්වයටපත් කරනකොට ඉස්සෙල්ලා පළවෙනි පියවර තමයි කාම විතරකය දුරු කරන එක. ඕගොල්ලන්ට සද්දේ තුල කාමනීය සද්දයක් හම්බෙනකොට කැමති වෙන්න පුළුවන් සද්දයක් හම්බෙනකොට පළවෙනි පියවර විය යුතුයි. මොකන්ද? නාඩි වාසයේති සද්දේව සම්මන්නේ කාමේව සම්මන්නේ සද්දේ ආරම්භය ඇති වෙන සද්දේ නොයවසින බව මේ කතා කරන්නේ සද්දේ ආරම්භය මෙහි ඇති කරගන්න කැමැත්ත කාමේව සම්මන්නේ කාමයේ දුක් කරන්නේ ධර්මතා මෙනෙහි කරලා ආදීනව මෙනෙහි කරලා මේ ආදී කාරණාව මෙනෙහි කරලා මේ කාමයේ පැත්තට වැටෙන්න තියෙන ඉඩ නැති කරනවා සද්දේ තුල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 දැන් එතකොට ව්‍යන්ති කරෝති නැති කරගන්න මේ අනභවං ගමේති. නූපදින ස්වභාවයට පත් කරනවා. අන්න ඕක තමයි අමාරුතේ. සද්දේ තුලින් ආපු කාම විතරකේ නූපදින ස්වභාවයට පත් කරගන්නවා. ඒක පත් කරගන්න වෙන්නේ මාර්ග සත්‍ය තුලින්. අර ටික ඔක්කොම කරන්න පුළුවන් මාර්ගය තුළ මේක කරන්න වෙන්නේ මාර්ග සත්‍ය තුළින් අනභවංගමයේ නැවත නූපදින සත්‍යයටපත් කරනවා නම් දැන් එයාට බලන්න වෙනවා සද්ද ආරම්භය හදාගත්ත නිමිති ටික කන ළඟට අනාත්ම සද්දයක් ආපු වෙලාවක තම තමන් තම තමන්ගේ මනස තුළ හදාගත්ත ලෝකය. ඉතින් නැවත විස්තර කරන්න වේද? සද්දයක් ඇහෙනකොට අපේ ගැඹුරු වැඩි කියන නිසා කට්ටිය මේ නැවත නැවත හරි කියලා මේක තේරුම් ගන්න උත්සාහ කනට සද්දයක් එන තැනක කවදාවත් ඇහෙන සද්දේ තේරුම් ගන්න පුළුවන් කමක් අපිට තිබුණේ නෑ. සද්දේ දැනගන්න පුළුවන් මට්ටමක තිබුණේ නෑ කවමදාකවත්. අපිට පුළුවන්කම තිබුණේ අපේ මනසේ ලක්ෂණේ තේරුම් ගන්න එකයි. කරන්න පුළුවන්කම තිබුණ එකම දේ මනසේ ලක්ෂණේ, මානසිකාර ලක්ෂණේ තේරුම් ගන්න. සද්දේ අනාත්ම බවක තිබුණේ. අපි කිව්වොත් වතුරකට ගල් කැටයක් දානකොට මේ වතුරේ රැලි ඇති වෙනවා. මේ රැල්ලක් වතුරෙන් නැගින මේ රැල්ලක් ගල් කැටේ දාපු තැනින් අපි බලාගෙන ඉන්නකොට පේනවා මේ ගල ගල දාපු තැනින් ඇතිවම රැල්ල කොතනින් අතර වෙනවා වගේද පේන්නේ. අපිට පේනවා ගිහිල්ලා දැන් මයින්ෙන් තමයි නතර වෙන්නේ. ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? දැන්ම අයිනේ තිබුණ වතුර ටික දැන්නේ හැප්පුණා. ඒක නෙමෙයි. දැන්ම අයිනේ තිබුණ වතුර ටික දැන්නේ හැප්පුණා. වෙරළා අයිනේ තියෙන වතුර ටික වෙරළට ගන්නවා. අරින් ඉඳලා එන වැල්ල මෙතෙන්ට ආවේ නැහැ. සත්‍යයත් ඒ වගේම තමයි සද්ද රූපේ ස්වභාවයත් හැම වෙලාවකදීම. වේව් එකක් හරි මොකක් හරි විදිහකට මේක මේ කම්පන තරංගය ඇවිල්ලා කන ළඟ තියෙන වායෝ ධාතුවයි කනේ ගැටෙන්නේ. සද්දේ ඉන්නේ නෑ සද්දේ આવොත් එහෙම අකුණන්ට හෝ කන පිච්චෙනවා. ඒක නිසා සද්දේ ඇහෙන්නේ සද්දේ ඇහෙන්නේ නැහැ. මේ කම්පන තරංගයයි අපිට දැනෙන්නේ. එතකොට නැත්තම් මේ වේව් ගන්න මේ වේව් එක විදිහට මේ ඇති වෙන තරංගය. දැන් තරංගයට තිබුණද නිමිති. අම්මා කියන තරංගය ආවද ආවේ නැහැ. අනාත්ම මට්ටමක තිබුණේ. ගල් දාපු තැන වතුර ටික අපිට පේනවා හරියට ඒ වුණාට ගමන් කරලා දැනෙන්න ලැබෙනවා වගේ. අපිට හිතෙනවා අම්මා කියන වචනේ ඇහෙනකොටම කතා කරන්නේ අම්මා ගැන කියලා. නමුත් ඇත්තටම කතා කරන්නේ අම්ම ගැන නෙමෙයි වචනේ ඇහෙනකොට තම තමන් තම තමන්ගේ මනසේ සිහිපත් කරගන්නේ. තම තමන් තම තමන්ගේ මනසේ ලක්ෂණේ සිහිපත් කරගන්නේ. සිහිපත් කරගෙන අපි හිතනවා කියපු දේ තේරුම් ගත්තා. සද්දේ තුලින් ආපු දේ තේරුම් ගත්තයි කියලා. නමුත් සද්දෙන් තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි හැම වෙලාවකදීම තේරුම් ගන්නේ අපේ මනසේ තියෙන ලක්ෂණය. කලින් දේශනාව අහපු එක දන්නව අහලා හිටපු කට්ටිය නම් දන්නේ නැති නාමපු කට්ටිය දන්නේ නැහැ. කවුද දැකලා තියෙන්නේ චංචාන් එක? කවුද දැකලා තියෙන්නේ? එහෙම එකක් දකින්න පුළුවන් කමක් නැත්තේ ඇයි මේකක් නැති නිසා. මේකක් ඇත්තේ නැහැ. දැන් වචනේ ඇහෙනකොටම අපිට මෙහෙම මතක් කරගන්න නිමිති ටිකක් තිබ්බේ නැහැ. අම්මා කියන වචනේ ඇහෙනකොට මොකක්ද තිබුණ වෙනස? මතක් කරගන්න මෙහි නිමිති තිබුණා. දැන් නිමිත්ත මෙනෙහි කරගන්න බව නෙමෙයිද කලේ? චෑන් චෑන් කියන වචනය ඇහෙනකොට මේ නිමිති තිබුණේ නෑ මතක් කරගන්න. ඒක නිසා අපිට සද්දේ සද්ද මාත්‍රයක් විතරක් වුණා. හැබැයි සද්ද සද්ද මාත්‍රයක් විතරයි කියන තැන අවබෝධ වුණේ නෑ. නොදන්න මට්ටමක තිබුණා. අවබෝධ වුණේ නෑ. මොකද අවබෝධ වුනේ නැත්තේ අපිට ඒක සද්දේ ඇත්ත වුණා. ඒකව තේරෙනවා. දෙවෙනි පාර චෑන් චෑන් කියනකොට ඉස්සෙල්ලා කියපු චෑන් චෑන් කතාව තමයි මේ කියන්නේ කියලා හිතෙනවා. ඒ හිතන්නේ ඉස්සෙල්ලා ඇහුණු වචනේ දැන් රැස් කරගත්තා. දැන් මේ මොහොතේ ඉඳලා කලින් ওই දේශනාවකදී මම ඕක කරලා තිබුණා ඒක අහලා තිබුණාය. දැන් ඒක ඒ වෙලාවේදී ආපු දේ ඇත්ත කරලා සත්‍ය ගැන තේරුම් ගන්නවා. දැන් ඕගොල්ලොන්ට සංචයනික හිස් නැහැ. දැන් සංචයනික ඇත්ත. දැන් තියෙන දෙයක්. දැන් දේශනාවේ තියෙනවා. හැම වෙලාවකදීම දැන් සත්‍ය ආරම්භය බැඳගත්ත නිමිති ටික සිහිපත් කරන්න. සත්‍ය ආරම්භය ඇති කරගත්ත තමන්ගේ හිතේ තියෙන නිමිති ටිකයි තමන් සිහිපත් කරගන්නේ. සද්දයට පුළුවන්කම තිබුණේ අනාත්ම මට්ටමක කන ළඟට එන දේ කරන්න විතරයි. දැන් මේ දේශනාව නාහපු කෙනෙකුගෙන් ඊළඟ දවසේ ඔයගොල්ලෝ ඉන්න තැනක මම ඇහුවොත් ওই කතාව ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා hina වෙයි. හැබැයි අරය දන්නේ නැහැ මොකක්ද හවුදුනේ කියලා හරි. එතකොට දැන් ඕගොල්ලෝ දැනගන්නත් එයා නොදැනගන්නත් හේතුව මොකක්ද? සද්ද වෙනස් විදිහටද කන ළඟට ආවේ? නෑ. එකම විදිහට කන ළඟට ආවේ. එකම විදිහට කන ළඟට එන සද්දය ආරම්භලා රැස් කරගත්ත ධර්මතා ටික ඉදිරිපත් උනේ නෑ කෙනෙකුට රැස් කරගත්ත දෙයක් තිබුණ නැහැ නමුත් ඕගොල්ලන්ට ඒ අරමුණ රැස් කරගත්ත දෙයක් තිබුණා. ඒ නිසා රැස් කරගත්ත දේ සිහිපත් කරගත්තේ තමන්ගේ මනසයි සිහිපත් කරගත්තේ මනසම සිහිපත් කරගත්ත ඕගොල්ලන්ට හිතනවා සත්‍ය දැනගත්තම කියලා. නමුත් කවදාවත් කිසිම දවසක සත්‍ය දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඕක කියලා බුදුහාමුදුරන්ට බණ කියන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ අපිට කියලා කිව්වහම මේ කියන්නේ බුදුහාමුදුරු බණ කිව්වේ නැහැ කියලා නෙමෙයි. බණ කිව්වේ අපිට පුද්ගල භාවයේ ඇත්ත වුණ අපිට. නමුත් ඇත්තටම අපිට සත්‍යය අර්ථය තමතුමන් තුළ ඇතිතේ දැනගත්ත මිසක වෙනත් දෙයක් දැනගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සත්‍ය අර්ථය මෙහි ධර්මතාව ටික එකට ගහගන්න දෙයක් කරගත්තේ අපි හැම වෙලාවකදීම සත්‍යය ඇතුනේ නෑනම්. අන්න ওই විදිහේ අනාත්ම ලක්ෂණයක් අනාත්ම මට්ටමක් තමයි හැම වෙලාවකදීම තිබුණේ. ඔය අනාත්ම ලක්ෂණයේ සත්‍ය අර්ථය තිබුණු අනාත්ම ලක්ෂණය අපි තේරුම් ගන්න අවශ්‍යයි. වෙනවා. එතකොට ශබ්දයට රූප තියෙන්න බෑ රූපෙට ශබ්ද තියෙන්න බෑ. මේකයි වෙනස. අද අපිට ශබ්දයට රූප තියෙනවා. අම්මා කියන වචනේ ඇහෙනකොටම අපිට සිහිපත් කරගන්න අම්මා ඉන්නවා. අපිට ඉන්න අම්මා ගැනමයි කතා කරලා තියෙන්නේ. ඉන්න අම්මා ගැනමයි කතා කරලා තියෙන්නේ. දැන් ශබ්දේ ඇත්ත වෙලා. දැන් සද්දෙට නිමිත්ත තියෙනවා. කොයි වෙලාවකවත් හිතනවාද අපි අපේ මනසද සිහිපත් කරගත්තේ කියලා? මනසමයි සිහිපත් කරගත්තේ කියලා හිතෙන්නේ නැහැ. අපි තේරෙන්නේ පුද්ගල භාවය තුළමයි. පුද්ගල භාවය තුළම සිහිපත් කරගත්ත නිසා සද්දය අපිට හැම වෙලාවකම අපි අම්මව රැස් කරගන්නා හැම වචනයක් තුළම. අපි වචනේ කියන්නේත් ඒක නිසා. ඉන්න අම්මට කතා කරනවා කියලා හිතාගෙන මනසින්ම අම්මා උපද්දගෙන උපද්දගත්ත අම්මට කතා කරන්න ඕනේ කියන එක නිසාම වචී විඤ්ඤාති රූපයක් උපදවනවා. හිතේ ධම්මායතනේ පරියාපන්න වුණ වචී විඤ්ඤාති රූපයක් උපද්දනවා මනසින්. එතකොට දැන් ඔන්න කටින් සද්දේ පිට කරන වචී විඤ්ඤාති රූපේ නිසා අම්මා කියලා. දැන් සද්දේ තිබුණේ අනාත්ම මට්ටමක අනාත්ම මට්ටමක කියන්නේ ඒ කෙනාට සාපේක්ෂව. සත්‍යය ඇහෙන කෙනාට සාපේක්ෂව. නමුත් එයා ආත්ම වශයෙන් මේ සත්‍ය ගන්න ඇයි පුතේ කියලා අහනවා. සත්‍ය ඇහෙනකොටම ඇයි පුතේ කියලා අහනවා. දැන් දෙන්නම අවිද්‍යාව තුළ මෙයා ඉන්න අම්මට කතා කළා දැන් අරයා පුතාගේ වචනය දැනගත්තා. දැන් දෙන්නටම අවිද්‍යාව තුළ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. හරියට ඔයගොල්ලෝ බණ අහනවා. ඉන්න අයට බණ කියනවා. ඉන්න කෙනා කියන බණ ඔක්කොම අහනවා. එතකොට හැම වෙලාවකදීම දැන් මේ අවිද්‍යාව කියන තැන තියෙන ලක්ෂණය. සද්දේ කියන දේ අනභවංගමේති නැවත නූපදින தත්ත්වයටපත් කරන්න පුළුවන් මට්ටමේ ආශ්‍රව ටික නැවත නූපදින මට්ටමටපත් කරන්න පුළුවන් දර්ශනයක් මේ තුල තාම වැඩුණේ නැහැ. නැතිනම් මාර්ග සත්‍ය ඉපදුන්නේ නැහැ තාම ඒ නිසා දැන් අපිට මාර්ග සත්‍ය උපදවල දෙන්න වෙනවා. සද්දේ ඇහෙන තැනක තියෙන අනාත්ම ලක්ෂණය නැවත නැවත පෙන්වන්න වෙනවා. ඒ තුල පෙන්නකොට තමයි මෙතන තියෙන අනාත්ම ගතිය අපිට හිතට මේ සද්දේට රූප තිබුණේ නැහැ, රූපෙට සද්ද තිබුණේ නැහැ කියන මෙන්න මේ ගතිය දෙන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් අපිට සද්දේ අරගෙන රූප එනවම තමයි. ඕකෙදී දැන් ඊ පොඩි කාරණාව සාකච්ඡාවේදී අපි කතා කරමුදී දැන් අර අලියගේ කතාව කියන්නේ. අපි කෙනෙක් ඉන්නවා බොහොම නුවණින් ඕගොල්ලෝම කරලා බලන්න බොහොම නුවණින් Taman තුලමයි පුද්ගල භාවය හදාගත්තේ කියන එක ගැන මෙනෙහි කරන ගමන් තව කෙනෙක් කියන බව Tamanගේ මනස තුළමයි හදාගත්තේ කියන තැන දැක්ම ඇතුව නුවණ ඇතුව කෙනෙකුට කතා කරන්න බලන්න. වචනයක් පිට කරන්න බලන්න. ඇයි කියලා උත්තරේ හම්බෙන්නේ නැද්ද කියලා. ඇයි කියන උත්තරේ හම්බෙනවා. දැන් අනිත් කෙනාට වැරදිලාවක් හිතෙනවද මම මේ සත්‍ය ආරම්භය මගේ මනසයි දැනගත්තේ කියලා එයාට වැරදිලාවක් හිතෙන්නේ. එයාට පුද්ගල භාවය ඇත්ත. එයා හිතනවා අරයා කතා කරේ මට කියලා. නමුත් ඇත්තටම එයා කතා කරේ එයාගේ මනස තුල උපද්දගත්ත කෙනාට මිසක එළිය ඉන්න කෙනාටද නෑ. කෙනෙක් කිව්වොත් එහෙම එතෙන්ට ඇවිල්ලා තුන්වෙනි කිව්වොත් නෑ නෑ එයා කතා කරේ ඔයාට නෙමෙයි එයා එයාගේම මනස තියෙන කෙනා උපද්දගෙනයි කතා කරේ කියලා ගොත් අරය මොනව කියන්නේ. පිස්සුද කියලා. මේ කතා කරේ මටම තමයි කියලා. අන්න ඔය සිද්ධිය වගේ තමයි හරියට අර අයිය ළඟට යන කතාව. අයිය ළඟට යනවා කියලා හොයන්නේ දැන් මෙච්චර රූපයේ රූපය ඔය නෙමෙයි මෙහි කියලා අයියලඟට යනවා කියලා තුන්වෙනෙක් ඇවිල්ලා අහනවා මේ මෙහෙම කියනකොට අරයට අහන්න තියෙන පිස්සුද? ඔය කතාව තමයි අහන්න තියෙන්නේ. හැම වෙලාවකම. සත්‍යය තුලත් ඒකම තමයි. අපිට දැන දැකම කතා කරනවා. අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ ඉන්න අයට බණ කියනවා. ඉන්න අය බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා. අපිට දැන් රහතන් වහන්සේ සත්‍යය ඇහුවා සත්‍යයන්ගේ තේරුම් ගත්තා උත්තරක් දුන්නා අපි කියනවා එහෙනම් කොහොමද කියන්නේ රහතන් වහන්සේට කන නැහැ සද්ද නැහැ කියලා කොහොමද කියන්නේ රහතන් වහන්සේට කන නැහැ සද්ද නැහැ කියලා ඔය අහන දේ හොඳට තේරුම් අරගෙන වරින් වරින් කියලා දානෙට ආරාධනා කරන ඔය වැඩි කවුද කියන්නේ කන නැහැ සද්ද නැහැ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නමුත් එයාගේ පැත්තේ කවදාවත් කන ඇත්තුනෙත් නැහැ සද්ද ඇත්තුනෙත් එයා අවබෝධ කරගත්ත නුවණ ඥාන දර්ශනය හැම වෙලාවකදීම කන කියන එක අත්භව පරියාපන්නයි කියලා. ඒක අපේ ජීවිතයට යෙදෙන තැන තමයි හැම වෙලාවකදීම මාර්ගයේ ලක්ෂණය තුල අපිට පේන්න ඕනේ අන්න ඒ ගතිය සාක්ෂාත් කරන ගතිය. අරක තමයි ඵලයේ ලක්ෂණය. මාර්ගයේ ලක්ෂණය ඒ ඵලයේ සාක්ෂාත් කරන ගතිය තියෙන්න ඕනේ. ඒ ඵලය සාක්ෂාත් කරවන ගතිය කියලා කිව්වේ හැම වෙලාවකදීම දැන් අපිට මාර්ග සත්‍ය ලක්ෂණයේ විදිහට පේන්න ඕනේ සද්දේ ඇත්ත නොකර ගන්න බවට යන ගතිය. අනාත්ම සද්දේ ඇති තැනක Taman Tamanගේ මනස සිහිපත් කරගන්න මේ ස්වභාවය ගැන දුරණක් දැනමක් තියෙන්න ඕනේ. මේ නුවණ ගැනයි කතා කරන්නේ. මේ නුවණටයි සත්‍ය ඥානය කියලා කියන්නේ. අම්මා කියන සද්දේ තුල මෙහි හදාගන්න අම්මා කියන බවෙන් තොර තමන්වත් තමන්ගෙන් තොර අම්මවත් දකින්න අම්මා කියන වචනේ දකින්නත් එකක්. මොකද සද්දේ ඉතුරු නැතුව නැති වුණු තැන කය මෙහි අම්මා කියන ওই දැනුම හදලා තියෙන්නේ. අම්මා කියන වචනේ සද්ද එකපාරට ඇහිගෙන දිගටම තියෙනවද අම්මා කියන බව මතක් කරලා දෙන්න. ඇහිගෙන තියෙන්නේ එක මොහොතක වැදුණු සද්දේ සෝත ප්‍රසාදයට ඇත්ත වෙලා ඒ ප්‍රසාදයට වැදුණු සද්දේ අරඹය හිතේ තියෙන ටික දැනගන්න. හැම වෙලාවකදීම තමන් සිහිපත් කරගන්නේ තම තමන්ගේ හිතේ තියෙන දේ. ඔය තව ටිකක් කවුල් කරන්න. අයන්න ඇහෙනකොටම හැම වෙලාවකදීම අ කියන සද්දය ඇහෙනකොටම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 ආපහු අල් මයන්න ඇහෙනකොට දැන් ආයෙත් කනත් සද්දයක් නිසා සෝතේ සෝතංච සද්දේට පටිච්ච කනත් සද්දයක් නිසා උපදිනවා දැන් කලින් අයන් රැස් කරගත්තා මොකද හැම වෙලාවකදීම රැස් කරගන්න ඉඳලා තියෙනවා ඒ නිසා දැන් අයන් රැස් කරගත්ත කෙනා හිටිය දැන් අල් මයන් රැස් කරගන්නවා ආයෙ ඔය අතරතුර ආයෙත් යනවා ආයෙත් අම්මා කියන මායන් ඇහෙනකොට දැන් ඔන්න සද්දේ තුල අම්මා හදලා තියෙනවා. එච්චරක වේගවත් නෙයි හිත. දැන් තේරුණා නේද? දැන් අවුලුණා නේද ටිකක්. එච්චරට හිත වේගවත්. ඒක නිසා මෙච්චර ඇත්ත කරලා දෙන්නේ. රූපේ දිහා බලාගෙන රූපේ ඇති බවටම පෙනී පෙනී තියෙන රූපෙත් එක්ක කතා කරන ගමන් මෙහි තව මොකක් හරි වැඩකුත් කරන්න පුළුවන්කම තියෙන එකයි. කියන ශබ්දය අහන ගමන් ඕගොල්ලෝ බණ ටික තේරුම් ගන්න ගමන් මෙහි තියෙන රූපායතන දිහත් බලාගෙන ඉන්න ආමුදුරුව දිහත් බලාගෙන වටේ වෙන දේවල් ගැන අවධානයෙන් කකුල අමාරු අතපය අමාරු විඳගෙන තව දේවල් දොරවල් කරන්න තියෙන දේවලුත් හිතේ හිත උන් ඉන්නවා.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 කනේ වේගවත් බව අඩු කරන්න කනේ ඇත්ත පෙන්වන්න. ඒකයි පහසුවක් පෙන්වන්නේ අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා. ගෙහියට වැඩිය කොටිම පැවිද්දට ලේසි කියන්නේ ඒකයි. නැත්නම් වෙන කාරණයක් නිසා නෙමෙයි. එතකොට දැන් නමුත් නුවණ එකයි.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 අපි ගිහියෝ අපිට වැඩ තියෙනවා ඒක නිසා අපිට මේක හරියන්නේ ඕකට හිත තියෙන්න බෑ ගැඹුරු වැඩි අපිට සරලව කෙටියෙන් යන එකක් ඕනි කියලා හරියන්නේ නෑ යන්න තියෙන උතරින් තමයි හිතන්න සද්ද ඇත්ත වෙලා නම් සද්දට අනුව නිමිති තියෙනවා නම් කොච්චර උනත් මෙනෙහි කරන්නේ සද්දට අනුව යන්න තියෙන ඉඩ නෙමෙයිද මේ තියෙන්නේ අපේ ධර්මතාවයට හිත තියලා අපි කතා කරපු සිද්ධියට හිත තියලා මොකක් බලන්න හොඳට එළියෙන් සද්ද එනකොට සද්ද ගැන හඳුනගන්න අවශ්‍යත් නැහැ සද්ද රැස් වෙන්නේ. සද්දේ එළිය ඇති බවට රැස් වෙනවා. සද්ද එළිය ඇති බවට රැස් වෙනවා. කපුටගේ සද්ද නැවත අහන්න පුළුවන් අපිට. අමරදේව මහත්තයගේ සින්දුව නැවත නැවත ඒ හඬ අහන්න පුළුවන් අපිට. ඇයි ඒ හඬ අපිට ඇත්ත වෙනවා. සද්ද ඇහෙනකොටම මෙහි උපදින අමරදේව මහත්තයගේ හඬ අපි දකින්නේ කොහෙද? එළිය තියෙනවා විදිහට. සද්දේ අනාත්ම සද්දේ ඇහෙනකොටම අමරදේව මහත්තයාගේ හඬ උපදව ගන්න මෙහි ඇති කරගන්න ධර්මතාවය අපි හිතන්නේ එළිය තියෙන නිසා. දැන් අපිට එළිය පැත්තෙන් ඕකට කැමැති වුණත් අකමැති වුණත් කැමැති වුණත් අකමැති වුණත් එළිය තියෙන සද්දෙට සද්දය අරඹය ඇති කරගත්ත කැමැත්ත අකමැත්ත කියන එකක්වත් අදාළ නැහැ. සද්දේ තියෙනවා එළියේ තියෙන සද්ද විඳින්න පුළුවන් විදිහට ආයතන ටික ඔක්කොම හදනවා. ශබ්ද එළිය ඇති බවට ගෙනල්ලා දෙන්නේ භව සංඥාව අර රූපය ඇති බවට ගෙනල්ලා දුන්නා වගේම ශබ්ද ඇති බවට ගෙනල්ලා දෙන්නේ භව සංඥාව භව සංඥාව ගෙනල්ලා දුන්නට පස්සේ භවයේ භවපච්චය ජාති මේ ක්ෂණිකෝ ජාතිය හදනවා ස්පර්ශ ආයතන පහම හදනවා කොහොමද හදන්නේ අමරදේව මහත්තයා ඉන්නවනම් අමරදේව මහත්තයා බලන්නත් පුළුවන් අමරදේව මහත්තයාගේ හඬ අහන්නත් පුළුවන් අමරදේව මහත්තයාව අල්ලන්නත් පුළුවන් අමරදේව මහත්තයාත් එක්ක කතා කරන්නත් පුළුවන් ඒ මට්ටමට සුදුසු විදිහට අපි ආයතන ටික හදනවා ඒ විදිහේ එක රූපයක් ඇත්ත වුණා නම් ඇති ස්පර්ශ ආයතන පහේම ලක්ෂණය තමයි නියෝජනය කරන්නේ එක්කෙනෙක් හිටියනම් මේ මුළු පස් දෙනාම නියෝජනය කරනවා එක හාමුදුර කෙනෙක් හිටියනම් ඇති මුළු සංඝයාම නියෝජනය කරනවා එක්කෙනෙක් හිටියනම් ඇති මේ මුළු පස් දෙනාම නියෝජනය කරනවා. එකයි ඇති බවට හම් වෙන්නේ ආයතන පහම නියෝජනය කරලා තියෙනවා. බහුපක්ෂ ಜಾති මේ මොහොතේම ಜಾතිය. මේ මොහොතේම හටගන්න ඔය ಜಾතිය නිරුද්ධ කරන්නේ නැතුව කෙනෙක් කියනවා නම් නිවන් දැක්කයි කියලා. ಜಾති නිරෝධයක් ගැන කතා කරනවා. හොඳට දකින්න ඒක විඳින්න පුළුවන් ಜಾති නිරෝධයක් නෙමෙයි. ඒ ಜಾති නිරෝධයේ විඳින්න නම් මැරෙන්න වෙනවා. මැරෙන්න කලින් විඳින්න වෙන්නේ නැහැ ඉවර නිසා ඒකට. ඒ ಜಾති නිරෝධයේ විඳින්න බෑ කවදාම. ඒකයි මරණින් මත්තේ සුගතියට යනවා කියන එකයි අතර වෙනසක්. මරණින් මත්තේ සුගතියට යනවා කියන එකේ වෙනසක්. ඒක නිසා තමයි අද කාලේ ගොඩ දෙනෙක් කියන කතාවක් අහන්න හම් වෙන දෙයක් තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වෙත් මේක තමයි බුදුහාමුදුරු කිව්වෙත් මේක තමයි. ඇයි? ඒකින් ඇති බව තුළ නිවන හොයලා තියෙන ඔක්කොම. ඒක නිසා දැන් නිවන් දැකලා තියෙන සද්දෙත් තියෙනවා තියෙන සද්ද තියෙනකොට මෙහි නිවනක් දැකලා හැබැයි ජාති නිරෝධය නෑ මේ ජීවිතේ සාක්ෂාත් කරන්න පුළුවන්. අතනක් නෑ ජාති නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන් මරණින් මත්තේ ස්වර්ගයේ මෙතන මරණින් මත්තේ ජාති නිරෝධය. මරණයට පස්සේ උපදින්නේ. කියන කතාව හරි. ඒ කියන කතාව තමයි යේසුස් වහන්සේ කියන්නේ ඇත්තටම. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෙමෙයි. මේ දැන් මේ මොහොතේ උපදව ගන්න යති නිරෝධය. එළියේ තියෙන දේ තියෙන බවට හම්බෙන නිසා නම් තියෙන දේ විඳින්න පුළුවන්කම නිසා නම් ආයතන ටික හැදුවේ. කෙනෙක් එළඹ සිටි නුවණින් දකිනවා නම් නැති දේ උපද්දගත්තේ කියලා. ඒ නැති දේ Taman තුල උපද්දගෙන Taman තුලම නිරුද්ධ වන බව සාක්ෂාත් කරනවා නම් ඒ දේ නැවත විඳින්න ආයතන හදයිද නිරුද්ධ වන දේ එයාගේ මෝඩකම දුර වෙලා. හැම වෙලාවකදී මෙයාගේ අවිද්‍යාව නැති වෙලා. එයා අර බවත් එක්ක ලැජ්ජ වෙනවා. අර මානසික මට්ටමත් එක්ක. ඔකේ මම උදාහරණයක් කිව්ව එක දවසක් අපි බොහොම වැදගත් ප්‍රභූවරු පිරිසක් ඉස්සරහ නැතිනම් අපි කුංචි ළමයෙක් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා කොටින්ම.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 බලාගෙන හිටියා. කොච්චර වෙලා බලන් හිටියද දන්නේ නැහැ. අර වචනේත් අහන්නද දන්නේ නැහැ. මේ ජීප් එකත් අහන්නද දන්නේ නැහැ කියලා හිතන්නේ නැද්ද? හිතනවා. හැම වෙලාවකදීම මාර්ගයේ වඩන කෙනාගේ සහ ඵලයටපත් වෙන කෙනාගේ ලක්ෂණයක් ඒකයි. අනභවං ගමේති කියන්නේ අන්නේ මට්ටමට. දැන් ආයෙත් අර කට්ටිය ඉන්නවා කියලා බල බලත් ආයෙ යනවා දේශනම කරන්නේ හරියන්නේ නැහැ. දැන් මට්ටුණා. එයා ලැජ්ජ වෙනවා එයාගේ ක්‍රියාකලාප එක්ක. එයා ලැජ්ජ වෙනවා එයා ක්‍රියාකලාපයත් එක්ක. සබ්බ සංඛාරයේසු අට්ඨීයති හරායති jigucchati. සියලු සංඛාර ධර්මයන් එයා අට්ඨීයති හරායති jigucchati පිළිකුල් කරනවා. ඒක බැහැර කරනවා. එයා දකිනවා මේ නැති දේ ඇති හැටියට මම මේ චරිතය හදාගත්ත දේ වැරදි. ඒකනේ එතන තියෙන්නේ වැරදි. ලැජ්ජ හිතෙන්න තියෙන කාරණේ මොකද්ද?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 මේ ආර්ය නුවණ නැමැති මාර්ගය සත්‍ය නැමැති ප්‍රඥාව නැමැති මේ නුවණට අර සිද්ධිය පේනකොට දැන් මොකද වෙන්නේ? ලැජ්ජිත වෙනවා. අනින්නේ නෑ ආයේ පැත්තට. ආයේ සත්‍ය ඇති කරගන්න යන්නේ අන්න එතකොටයි එයා අනුභවම් ගමේදී. නැවත කාමාසවේ වැඩෙන විදිහට උපදවන්නේ නෑ. කාමාසවේ නැවත වැඩෙන විදිහට අර සත්‍ය ආරම්භය යන්නේ යන්නේ නෑ. ඒක නිසා ඕගොල්ලෝම ගුරුනම් මේක ප්‍රායෝගිකව පුරුදු කරලා බලන්න. අහලා විතරක් යන්නේ නැතුව ප්‍රායෝගිකව පුරුදු කරලා බලන්න. දෙයක් අහන්න හම්බෙනකොට හොඳට පුරුදු කරලා බලන්න අපි අපේ මනසේ තියෙන ලක්ෂණය නේද මේ හැම වෙලාවකදීම සිහිපත් කරගන්න කියලා ඒ අනුදයන නිමිති ඒද කියලා බලන්න. ඒ අනුදයන නිමිති ඇත්තේ නැහැ ගොඩක් කලාවට. එතකොට ඒක ඒ තුල අපිට රැස් වෙන gati අඩු වෙනවා. ඔය පටන් ගන්න තැනත් කොහොමනම් ඕක හොඳට ප්‍රත්‍යක්ෂ වී වැඩෙන මට්ටමට ආවම කොහොම වැඩෙන්න අවශ්‍යද? ගොඩක් වෙලාවට මෙහෙට ආවම සමහර වෙලාවට සමහර අය කියනවා සමින්නාසේ යන් මෙහෙම තැනක් තියෙනවා අපි බලලා ඉතින් සමහර වෙලාවට අපි තා කියලා යනවා. ඒ යනකොට සමහරවිට මට ගොඩක් වෙලාවට හිතෙන දේ තමයි කිලෝමීටර් ගාන දුර ගෙවාගෙන අපි ගිහිල්ලා බලලා එනවා. කොහෙද බලන්නේ? අනෙක් කියන රූපය අරගෙන තමන් තමන්ගේ මනස සිහිපත් කරගෙන එනවා. ඉතින් අච්චර මහන්සියෙන් ගියපු මෝඩකම් කියලා ඉතින් ඇත්තටම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 කියන්න යන්නෙත් නෑ නෑ කියන්න යන්නෙත් නෑ තියෙනවා කියන්න යන්නෙත් සත්‍ය අරඹය මේ පැත්තේ ඇති කරගත්ත ධර්මතා ටික පෙන්නනවා එතකොට එයා දකිනවා කනත් එක්කම Taman ඉපදිලා කන කියන්නේ අත්භව පරියාපන්නවා Tamanගෙන් තොර සත්‍යයක් සත්‍යෙන් තොර Tamanුත් ඒ මොහොතට තිබිලා නෑ කනෙන් තොර Tamanුත් Tamanගෙන් තොර කනත් ඒ මොහොතට තිබිලා නෑ කන ඉතුරු නැතුවම ඉපදිලා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා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 එයාට අර පොඩි මේ නුවණ නැමැති මේ දර්ශනීය හිතට ගෙනල්ලා දෙන මේ සම්භාවනීය පිළිස ඉදිරිපිට සත්‍ය ඇත්ත කරගන්න බව තේරෙනවා අර පුංචි ළමයාත් එක්ක රඟ පපා හිටපු අවස්ථාව වැරදි කියලා තේරෙනවා අන්න එතකොටයි එයා ඒකෙන් වැටකාපු කෙනෙක් වගේ ඒ දේ හොඳට සිද්ධියෙන් වැටකෑවා බැට කාපු නිසා එයා නැවත ඒ දේ කරන්න යන්නේ නැහැ ආයෙ එතනදී. ආයෙ නුවණ ඉස්සරහා ආයෙ ඒ දේ කරන්න යන්නේ නැහැ.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 හොඳට මතක තියාගන්න මේක නිකන් නෙමෙයි මේ කියන්නේ පටිසංඛා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සමුතෝ විහෙති. සෝත ඉන්ද්‍රිය සංවර සමුතෝ විහෙති. මනා කොට මනා නුවණින් සෝත ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරන්නේ. මොන විදිහටද යම් හිස්ස සෝතේන්ද්‍රිය සංවරං අසන්නු අසන්නුතස්ස විහෙරතෝ උපජ්ජේයං ආස්වාවිඝාත පරිණාම යම් සෝතේන්ද්‍රිය සංවර නොකර ගැනීමක් නිසා දුක ගෙනත් දෙන ආශ්‍රව ඉපදුනා නම් අන්න ඒ ආශ්‍රව නොවන විදිහට මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරන ඔහුට ආස්වා විඝාත පරිලාහා නොහොන්ති මේ වෙහෙස ඇති කරන පීඩා පීඩාව ඇති කරන විඩාව ඇති කරන මේ ආශ්‍රව වෙන්නේ නැහැ. හැම වෙලාවකදීම ඕගොල්ලන්ට පුළුවන් කෙනෙක්ගේ සද්දේ ගැන හිත හිත දුක් වෙන්න පුළුවන්. සත්‍ය ගැන හිත හිත දුක් වෙනවා කියන තැන හොඳට දකින්න තමන්ගේ මානසික ලක්ෂණයේ හිත හිත දුක් වෙන්නේ කියන එක. ආදරෙන් කතා කරපු තමන්ගේ අම්මා ගැන හිත හිත ආදරණීය වචනේ හිත හිත දුක් වෙනවා. කෙනෙක්ගේ වචනේ ආරම්භය අපි බයටපත් වෙනවා කෙනෙක්ගේ තර්ජනයක් හමුවෙයි. කෙනෙක්ගේ වචනයක් ඇහෙනකොට ඒ තුල අපි උපේක්ෂා වෙනවා. ඔය වෙන උපේක්ෂාවත් ඔය ආදර වචනේ ඇලෙනකමත් අර වචනේ ගැටෙනකම ඔක්කොම වචනේ ඇති කල්ලි වෙන වචන සිද්ධිය. කෙනෙක්ට වචනේ කියන දේ පැවැත්මක් නැති වුණොත් වචනේ කියන දේ පවතින මට්ටමක් නැති වුණොත් කණයි ශබ්දයයි ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ ධර්මතාවය තුළ Taman තුළ හදාගෙන විඳින දේ දැක්කොත් අන්න ඒ කාරණාව තේරුම් ගත්ත කෙනාට කවදාවත් කෙනෙකුගෙන් දැනුම් අහන්නත් බෑ ඒ වගේම කෙනෙකුට අහන්න බනින්නත් බෑ. ඒ කෙනාගේ ලක්ෂණය කෙනෙකුගෙන් බැනුම් අහන්නෙත් නෑ කෙනෙකුට අහන්න බනින්නෙත් නෑ. ඔහොම කිව්ව ගමන් අහන්න බෑ. බුදුරජාණන් වහන්සේට උඩ කොහොමද මෝහ පුරිස කියලා කිව්වේ? ඒකට අහන්න නෙමෙයි කිව්වේ කියලා. අපිට බුද්ධල භාවය ඇත්ත වුණාට සංකාල අහන ඔය වගේ ප්‍රශ්න ඉක්මනට. ඒකට සායනහම මෝහ පුරිස කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන වචනේ සත්‍යයට බැනලා තියෙන දුකටපත් කරන්නේ නම් කෙනෙක්. පුද්ගල භාවය ඇත්ත කරගත්ත කෙනාට මෝහ පුරුෂ කියන වචනේ එහෙමමයි කියලා බුදුරජාණන් වහන්සේ හොඳට දන්නවා ඉස් පුරුෂය කියන වචනේම තමයි එයාට මේක පුද්ගල භාවයෙන් ගත්තහම මට බැන්න කියන එක තියනවා කියලා දන්නවා. උකට මම කියන්නේ ඒක තමයි ශිෂ්‍යත්වයේ තියෙන දැනුම. ශිෂ්‍යත්වයේ විභාගයේ ගියපු ළමයින්ගේ දැනුම නැති වෙලා නැහැ උසස් පෙළ ළමයි කාලේ යනකොට. උසස් වෙලා තියෙන ළමයාගේ ළමයෙක්ට ශිෂ්‍යත්ව දැනුම නැහැ කියනවනම් කියන්නේ. හරිද? එයා වැරදි. ඒක නිසා බුදුහාමුදුරුවෝ මොහොත පුරුෂ කිව්වේ කියලා අහන්න එපා. මොකද උසස් කියලා කියන ළමයා දන්නවා ශිෂ්‍යත්වයේ කියන ළමයාගේ දැනුම සහ එතන වැරදි දැනුත් ඔක්කොම දන්නවා. එතන තිබුණ වැරදි අඩුපාඩු දේවලුත් ඔක්කොම දන්නවා. ඒ දැනුම නැති කරන්නේ අතින් යනකොට. අවබෝධයක් මිසක එතන තියෙන්නේ සම්මුති ඥානෙ නැති වෙලා නැහැ. සම්මුති ඥානයක් නැති වුණොත් ලෝකෝත්තර ඥාන දර්ශනය තුළ රහත් වෙනකොට ඔක්කොම කතා නොකර ඉන්න වෙනවා. රහත් වීමේ ලක්ෂණය වෙන්න වෙන ඔක්කොම කතා නොකර ඉන්න බව. නමුත් කතා නොකර ඉන්න බවට කිව්ල නැහැ. බුදුරජාණන් වහන්සේ මෝග පුරුෂ කියන වචනේ කියනකොට බලාගෙන ඉන්න අයටත් අහන කෙනාටත් හිතෙනවා බුදුහාමුදුරුවෝ මට බැන්නා. අනිත් අය හිතනවා අහවලාට බැන්නා. පුද්ගල භාවයෙන් බුදුරජාණන් වහන්සේ ඇත්ත වුණ දැනුම් අහන්න කෙනක් හදාගත්ත අපිට ඒක දැනුමක් වුණාට සත්‍යයේ ශබ්ද මාත්‍රයක් විතරක් වුණ විතරාගේ රහතන් වහන්සේට කවදාවත් බණින්න බුදුරජාණන් වහන්සේ තමනුත් ඉඳලා නැහැ සද්ද දැනගන්න. සද්දේ ශබ්ද මාත්‍රයක් විතර නම් සද්ද අර්ථය සද්ද තුලම නම් Taman හිතේ Taman තුල නම් සද්ද තිබුණේ. ඒක එතන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවයක් ගැන ආයෙ එතනින් එහාට සත්‍ය බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. ඒ කියන්නේ නුවණක් තියෙනවා කෙනෙකුට කවදාවත් බුදුරජාණන් වහන්සේ දැන්නේ කියන්නේ නැහැ. ඒකට සම්මතයක් තියෙනවා. සත්‍යයෙන් සමාහයෙන් ඉතනද පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හැදෙන දේ තමයි හැම වෙලාවකදීම සත්‍යයේ කර්මජය කියන්නේ නැහැ හැම වෙලාවකදීම ඒක මහා භූත සමவாயයෙන් උපදින දෙයක් නිසා. ගැටීමෙන් විතරක් උපදින නිසා. එතකොට ඒකේ තියෙන ලක්ෂණය තමයි හැම වෙලාවකදීම කර්මප්‍රත්‍යයෙන් හදන රූප තියෙනවා කර්මප්‍රත්‍යයෙන් නොහදන රූප තියෙනවා ඒක කර්මප්‍රත්‍යයෙන් හදන්නේ කර්මප්‍රත්‍යයෙන් හදන්නේ කන කන ඇති කල්ලි සද්ද තියෙනවා සද්ද ඇති කල්ලි කන තියෙනවා ඒ න්‍යායෙන් අරගෙන කියනවා සද්දය කර්මප්‍රත්‍යයෙන් හැදුවයි කියලා ඒ න්‍යායය යටතේ විතරයි ඕකෙදී ලොකු විස්තරයක් තියෙනවා කන ගැන විදර්ශනා කරනකොට ඒක වෙනම පාඩමක් නැත්තක තත්යක් ඉදිරියෙන් පුළුවන් කන ශබ්දයක් කියන තැන කන කන විදර්ශනා කරනකොට කන කන විදර්ශනා කරන එක ගැන කියනවා වස්තු නාමත්‍ය ඥානය විස්තර කරනකොට පටිසම්භිදාමන්ගේ කන විස්තර කරනවා අවිද්‍යා සම්භූතං කම්ම සම්භූතං සංඥා සම්භූතං ආහාර සම්භූතං සත්‍ය විස්තර කරන්නේ නැහැ. ඇහැ විස්තර කරනවා අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, ආහාර සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං. අවිද්‍යා කම්ම තණ්හා ආහාර නිසා කියලා ඇහැට ඇහැ විස්තර කරනවා. රූපයත් විස්තර කරනවා. දැන් මේ රූපේ මොකද්ද ඇති කර්මය? භෞතික රූපේ මොකද්ද තිබුණ කර්මය? මොකද්ද තිබුණ තණ්හාව? නමුත් රූපේ විස්තර කරනවා අවිද්‍යාව උපද්දපු දේ කර්මයෙන් හදපු දේ සංහාවෙන් හදපු දේ ආහාරයෙන් හදපු දේ කියලා රූපේ විදර්ශනා කරන්නේ කියනවා. ඇහැට පෙන්වන හේතු ටිකම රූපයකට පෙන්වනවා. ඇයි පෙන්වන්නේ? ඇහැ ඇතිකල්ලි රූපේ තියෙනවම රූපේ ඇතිකල්ලි ඇහැ තියෙනවම නැත්තම් මේ රූපේ එළියේ තියෙනවා කියලා හදලා පෙන්න පෙන්න විදර්ශනා කරනවත් මේක නෑ කියලා විදර්ශනා කරනවත් කියන්නේ රූපේ පැත්තෙන්. ඇහි හේතු ටික විතරයි පෙන්වන්නේ. නමුත් පෙන්වන්නේ නැහැ සද්දේ ගැන. ඇයි සද්දේ ගැන දෙන්නන්නේ නැත්තේ? සද්දේ වෙනසක් තියෙනවා. සද්දේ වෙනස තමයි අනිත් ආයතන ටිකට ඔක්කොම ගැටෙන ටික උපාදාය රූප වල තියෙනවා. වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ටිකෙන් එකක් තමයි අනිත් ආයතන ටිකට ගෝචර වෙන්නේ. හැබැයි සතර මහා ධාතුව ඇති තැනක හැම තැනකම වර්ණ ගන්ධ රස ඕජා තිබුණට සතර මහා ධාතුව යම් තැනක ඒක රාශි වුණා නම් ඒක රාශි වෙන හැම තැනකම වර්ණ ගන්ධ රස ඕජා කියන එක තියෙනවා. හැබැයි සතර මහා ධාතු ඇති හැම තැනකම සද්ද තියෙනවා. සද්ද ඇත්තේ නැහැ. සතර මහා ධාතු ඇති හැම තැනකම සද්ද තිබුණත් අපිට කනක් ඇහෙන්නේ නැහැ. ඒ නිසා සද්ද නැහැ. ඒ ඒ වෙනස තියෙනවා. ඒක කර්මප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් නෙමෙයි වර්තමාන ඍතු ප්‍රත්‍යයෙන් මේ ගැටීමක් නිසා හටගන්න දෙයක්. හරිද? ඔව් මහා භූත පවතින තැනක උපාදාය රූප හතරක් පවතිනවා. උපාදාය රූප වල සද්දය ඇති නෑ නේද? සද්දේට නිය ඒ කියන්නේ සද්දය ඉතින් මේ ඇරෙන්නේ නැති නැත්නම් නෑ නෑ සද්දය ඇහෙන්නේ නැති මට්ටමේ තියෙනවා කියන එක නෙමෙයි ඒකේ ලක්ෂණය තමයි සද්දය උපදින්නේ ගැටීමකින් මිසක බාහිර විප්‍රත්‍යයෙන් මිසක සද්දය උපදින්නේ නැහැ නැත්තම් සද්දේ නෑ එතන ඒක නිසා මේක පෙන්වන්නේ නැහැ සද්දය උපාදාය රූප හතර තියෙනවා. උපාදාය රූප හතරේ සද්දේ නැහැ. වර්ණ, ගන්ධ, රස, ඕජා එච්චරයි. සත්‍යය නේ. රූපත් රූප ඇසත් රූප ශබ්දත් රූප කනත් රූප රූප වලදී ශබ්ද රූපේ බෙදන්නේ හැම වෙලාවකදීම මහා භූත සමவாயයෙන් මේ ඍතු ප්‍රත්‍ය එකහි ඇති වෙන දෙයක් විදිහට විතරයි. ශබ්ද රූපේ විතරයි. ඒකයි ඒක විශේෂයි කියලා මේ කියන්නේ. ශබ්ද රූපේ විශේෂයි කියලා කියන්නේ මේ ගැටීමක් නිසා ඍතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් විතරයි. ඒක නිසා ඒක පෙන්වන්නේ. නමුත් නොපෙන්වන එක වැරදි. නොපෙන්වන එක වැරදි. දැන් අරගෙන බලන්න ඒ වක්තනාන ඥානෙ පෙන්වන්නේ නැහැ. නමුත් නොපෙන්වන එක වැරදි. ඒක යටින් දාලා තියෙනවා පරණ පුස්කොළ පොත්වල සහ පාලින් දාලා තියෙනවා පරණ පුස්කොළ පොත්වල සහ බුරුම සත්‍ය සංගායනාවේ මේක දක්වලා තියෙනවා කියන්නේ. පරණ පුස්කොළ පොත්වලයි සද්ද රූපයත් අවිද්‍යාව කර්ම සංහා ආහාර කියන ටිකෙන් හැදුවා කියලා ලක්ෂණ ටික පෙන්වලා තියෙනවා. ඇයි රූපෙටත් පෙන්නවා නම් මේ රූපෙටත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා පෙන්නවා නම්. ඇස පෙන්වන තැනින් පෙන්වන්නේ. ඇයි කන පෙන්වන තැනට අරගෙන සද්ද පෙන්වන්න බැරි? අනිවාර්යෙන් කන පෙන්වන තැනින් සද්ද පෙන්වන්න පුළුවන්. නමුත් අර්ථ කතාවකදී ඕක පෙන්වන්න නැතුව තියෙනවා. අර්ථ කතාව අනුව යමින් තෙල වෙනස් කරලා තියෙනවා. ඒක මහා බරපතල වරදක්. වර්තමානයේ කරපු ත්‍රිපිටක සංස්කරණය තුල සිද්ධ වුණ මහ බරපතල වරදක් මේක ඒකම කියේ අට කතාවක තියෙන දෙයක් තුල පෙළ වෙනස් කරලා අපිට හම්බෙච්ච ලියුමක් කියවගෙන යනකොට තේරෙන්නේ නැති වචනයක් ඩික්ෂනරියෙන් බලලා දැන් ඩික්ෂනරියේ මොකක්ද ඒකට දීලා තිබ්බ තේරුම කියන එක තුළ ඒකට දීලා තිබුණ විස්තරය ලියුම මකලා ඒ ටික දීලා තියෙනවා. දැන් හරිද? දැන් වැටහියදී. ඒ වැඩේ තමයි වෙලා තියෙන්නේ. අත්තකතාවේ කියුවට කෙලෙ මේක යෙදිලා තියෙනවා පාරම. ඒක නිසා මේක යෙදී යුතු තැනක් මොකද විස්තර කරගෙන එන න්‍යාය අනුව මේක යෙදෙන්න ඕනේ. ඇහැ වෙන් කරලා රූපය ගැන කතා කරන්න ගිහිල්ලා නැහැ. කන වෙන් කරලා ශබ්ද ගැන කතා කරන්න ගිහිල්ලා නැහැ. දැන් අනිත් ආයතන ටිකෙන්ම ඇහෙන්තර රූපයල දිවෙන්තර රසයත් නාසයෙන්තර ගන්ධයත් කයෙන්තර ස්පර්ශයත් කතා නොකර ඒ ඔක්කොම අත්භව පරියාපන්නෝ කියන අර වචනේ යටතේ කතා කරනකොට ධර්ම සංගමේ රූපකාණ්ඩෙත් විස්තර කරනකොට කන අත්භව පරියාපන්නෝ කියලා කියන සබ්දය ඇතිකල්ලි කන කන ඇතිකල්ලි සබ්දය කියලා ධර්ම සංගමේ සෝතායතන රූපයයි සද්දායතන රූපයයි විස්තර කරනකොට ඒ විදිහටම විස්තර කරනවා. නමුත් මෙතන නොදක්වන එක ඒ කාරණේ වැරදක්. ඒක දැනට තියෙන සංස්කරණය තුළ තියෙන ලොකු අඩුපාඩුවක්. ඉතින් ඒක වෙනම පාඩමක් එක තේරෙන්නේ කොහොම හරි දැන් හැම වෙලාවකදීම සද්දේ කියන එක සතර මහා ධාතු සමவாயෙන් නැතිනම් මේ ගැටීමක් නිසා කන ළඟට ආවේ අනාත්ම මට්ටමකින් ඒ මට්ටම නිසා ආපු ඒ ලක්ෂණේ අනාත්ම බව අපිට වැටහෙන්න ඕනේ. අනාත්ම ලක්ෂණේ වැටහෙනවා කියන තැන දකින්න එපා. සද්ද තියෙනවා මම අනාත්ම බව තේරුම් ගන්නවා කියලා. සද්ද තියෙනවා මම අනාත්ම බව තේරුම් ගන්නවා කියලා හිතන්නේ නැහැ. හැම වෙලාවකදීම කණෙන් තොර වෙනම ශබ්ද දකින්න එපා ශබ්දෙන් තොර කන දකින්නත් එපා ඒ කියන්නේ කණෙන් තොර තමන් දකින්නත් එපා තමන්ගෙන් තොර කන දකින්නත් එපා වැඩි දියුණු සද්දෙන් තොර කන කනෙන් තොර සද්දේ දකින්න එපා මේ කිව්වේ මොකද්ද එදා කියපු උදාහරණයට නැවත ගලපලා බලන්න කනයි සද්දේ කිව්ව පොලිස් කාර්යය සහ වැරදි කරපු කෙනා කන සහ සද්දේ සාක්ෂිය අනේ පොලිස් නිලධාරියා සෝත විඥානය නැතිනම් විඥානය කියන්නේ කොහොමද ලක්ෂණය. හැම වෙලාවකදීම දැන් ඔන්න තමන් නියෝජනය වුණා. මේ තුන් දෙනා ඇතිකල්ලි මේ තමන් නියෝජනය වුණා. හැම වෙලාවකදීම දැන් ওই සිද්ධිය තමයි තමන්. ඒ වෙලාව වෙනකොට අනිත් සිද්ධි ඔක්කොම නොදන්නා මට්ටමක තියෙනවා. නොදන්නා නෙමෙයි නෑ. අනිත් සිද්ධි එකක්වත් එතන නෑ. මේක තමයි මුළු තමන් තමන් ජීවත් වෙනවා කියන්නේ ඔය තුන ඒ මොහොත එච්චරයි. ඒ ටික වැය වෙනවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ තමන් නිරුද්ධ වෙනවා ඉතුරු නැතුව. ඉතුරු නැතුවම නැති වෙනවා. ඒ නැති වෙන ධර්මතාවය අර්ථය තමයි ඊට පස්සේ නැවත ආයෙ උපත් ගන්නෙ. එතකොට ආයෙ උපත් ගන්නකොට අලුතෙන් නැහැදී අලුතෙන්ම නිරුද්ධ වෙන ධර්මතාවයේදී එතන තියෙන එතනට සාපේක්ෂ ධර්මයක්. එතකොට ඒක මනෝපටිච්ච. මනස පැත්තෙන් ඇති වෙන දෙයක්. මෙතන හැම වෙලාවකදී මේ ධර්මත. එතකොට දැන් සද්දේ තුල Taman ඉතිද නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරනවා නම් මෙතන Taman ඉතිද නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරනවා නම් අන්න ඒ මට්ටමේ නුවණක් දක්වා යා යුතුයි. ඒ මට්ටම තේරෙන්නේ නැත්නම් ගැඹුරු වැඩි නම් අඳුම තරමේ සද්දේට Taman නැහැ Tamanට සද්ද නැහැ කියලා හරි තේරුම් ගන්න. කියන්නේ සද්දේට පුද්ගලයෝ නැහැ පුද්ගලයන්ට සද්ද නැහැ කියන මට්ටමෙන් හරි කපුටගේ සද්දේ ඇහෙනකොටම සද්දේ ආරම්භය කපුට ඉදිරිපත් කරන්න මෙහෙන් කියන එක දැනගන්න. සද්ද එළියේ ඇහුණා කියලා ඇහුණ සද්දය ඇත්ත කරන්නේ කපුට උපද්දන්නේ මෙහෙන් කියලා. දෙකක් තියෙනවා. හොඳට අවධානය යොමු කරන්නේ දෙකක් තියෙනවා. එකක් තමයි සද්දෙට කපුට ඇති කරපු එක. සද්දෙට කපුට හිටියේ නෑ කවදාවත්. කපුට දකින්න පුළුවන් මොකෙන්ද? ඇහැ රූප දෙක ඇති කල්ලි කපුට කියන දේ මෙහෙන් උපද්දලා දුන්නේ. එතකොට ඒකයි කියන්නේ සද්දෙට කිසිම සම්බන්ධයක් නෑ. ඕනෝගේ විශ්ය අනුභව කරන්නේ. එතකොට දැන් සද්දෙට කපුට හිටියේ නැහැ. හැබැයි සද්දෙට සද්දෙත් නැහැ. සද්දෙට සද්දෙත් නැති වෙන්න ඕනේ. ඇයි සද්ද රූපේ මෙහි ඉදින මට්ටමට එනකොට සද්දේ වැය වුණු තැනක නෙමෙයිද මෙහි පුද්ගල භාවය හදාගන්නේ? සද්දේ දැනගන්න පුද්ගල භාවය මෙහි හැදෙන්නේ සද්ද රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැන නෙමෙයිද? ඉතිද ඉතුරු නැතුව නැති වුණු තැනකයි මෙහි පුද්ගල භාවය ඇති කරගන්නේ. කොටින්ම සද්දෙට සද්දෙත් නැති තැනකයි සද්දය ඇත්ත කරගන්නේ අපි. ඒක නිසා සද්දවත් ඇත්ත කරගන්න එපා එළිය තිබුණ දේ කියලා. ඒක නිසා අනේපිට සිටුමාට කිව්ව ගැහැවිය නුඹේ සිතට කන ඇසුරු නොවේවා සද්දේ ඇතුළු ඇසුරු නොවේවා සෝත විඥානයේ ඇසුරු නොවේවා. හිතට දෙන්න එපා කිව්වා කන මේ කියනවා කියන කනට සද්දය වුණ බව දෙන්න එපා කන ඇසුරු නොවේවා කිව්වා ඒ අර්ථය ඉගෙන ගන්න දෙන්න. කන ඇසුරු නොවේවා කියන එක පැය ගන්නක් කියන්න පුළුවන්. ඒ අර්ථය තේරෙනකම් කියන්න වෙනවා. සද්දේ ඇසුරු නොවේවා කියන එකටත් ඒ විදිහමයි. සද්දේ ඇති බවට එළියේ ශබ්ද තියෙනවා තියෙන සද්දයක් යන්න නෙමෙයි. මේ මොහොතට ඉපදුනේ කන ඉපදුනේ මේ මොහොතට කන තියෙනවා කිව්වේ මොකට සාපේක්ෂවද? සද්දයට සාපේක්ෂව. එතකොට මේ දෙක ඇති කරන්නේ. සෝත විඥානයේ ඇත්ත නොවේවා කිව්ව සද්දේ අහන්නා ඇත්ත නොවේවා කියනවා. සෝත විඥානය ඇත්ත නොවේවා කිව්වේ එහි සත්‍ය තියෙනවා තියෙන සත්‍ය මම මෙහි අහනවා නොවේවා. සෝත විඥානය ඇත්ත නොවේවා. ඒක තමන් තමන් කියලා වෙනම සෝත විඥානය විඳින්නේ සත්‍ය විඳින්නේ වෙනම හම්බ වෙන්න බෑ. ඒක නොවේවා කියලා කිව්වේ ඒ මට්ටමටම යනවා. ඒක ඒක ගැඹුරු දර්ශනයක් කියලා ඒක ඇති වුණු ප්‍රීතියට අනේ පිළිසිටුමාට කඳුළු වෙනුනේ. මෙච්චර ධර්මපරියායක් ඒ කියලා දුන්නේ. එතකොට හැම වෙලාවකදීම මේ කාරණේ ගැන හැම වෙලාවකදීම හොඳට මොනවද කියන්නේ මේ සත්‍යය ඇත්ත නොවන බව. හැබැයි මේ කතා කරන්නේ අපි හොඳට මතක තියාගන්න ওই ඵලයේ ලක්ෂණය. ওই නිරෝධ සත්‍ය ලක්ෂණය කතා කරන්නේ. සත්‍යය ඇත්ත නොවන බව. දැන. ඔය කතා කරන්නේ නිරෝධ සත්‍ය ලක්ෂණය. එතෙන්ටයි යන්න මාර්ගය. මාර්ගය සහ මාර්ග සත්‍යය දෙකම ඕනේ. මාර්ගයේ පැනෙනවා ඉස්සෙල්ලා කන තුල අසංවර භාවය අයින් කරගන්න මේ අනුතරේ සාරාංශය ගොඩක් කාරණා කියන්නේ සද්දයේ තුල ඇතිවෙච්ච අසංවර භාවය ඇති කරගෙන ගොඩාක් සද්දවල අලුගලකට කොල්ලකින් ගහුවාම විසිරෙන විදිහට විසිරුණු සද්දයේ තුල රූප ඇති බවට හම්බෙන මේ සද්ද නිමිති අඩු කරගන්න ඒක සද්ද සංවර වෙන එක බුද්ධිල භාවය ඊට පස්සේ ඒ ගමන් ඇති කරගන්න මාර්ග සත්‍ය කියන තැන හැම වෙලාවකදීම සත්‍ය ඇත්ත නොකර ගන්න බවට යන ලක්ෂණය. සත්‍ය අරබයා එළියේ ඉන්න කෙනයි කතා කරන්නේ කියලා හිතෙනකොටම ආපස්සට හිතට කියලා දෙන්න එහෙම නෙමෙයි. එහි අනාත්ම සත්‍යයේ එන තැනක මම දැනගත්තේ මගේ මනස තුළම තිබුණු ලක්ෂණය. කෙනෙක් කතා කරලා තමන් ඇයි අහුවට තමන් නෑ ඇයි අහලා හොඳට හිතන්න තමන් ඇයි අහපු සිද්ධිය තුළ තිබුණු තමන්ගේ මෝඩකම තමන්ට පෙන්වලා දෙන්න. එතකොට Tamanට මේ සිද්ධිය තුළ තේරෙයි මම කොච්චර මොනද කියලා. එතකොට ඒ විදිහට Taman Taman කියන තැන හොඳට තේරුම් ගන්නකොට එක තැනකවත් ඇත්ත වෙච්ච බව නෑ. එතකොට ඒ නුවණ තමයි හැම වෙලාවකදීම මේ කෙලෙස් මුල් ආශ්‍රව වල සිඳලා කඩලා සුමිසුම් කරලා දාන්නේ මේ නුවණ. ඒක තමයි මේ නපුල. ඒ නපුල හැම වෙලාවකදීම කෙලෙස් වල තිබුණ සිඳිනවා. හැමදාම කියනවා වගේ එතන නබුල බඳින ගුණා තමයි යම් තාක් දුරකට අපි සිහිය පවත්න්නේ සිහියේ. ඒ ගුණා නිකන් ආවට ගියාට බඳින්න බෑ බඳින නූල් කැල් ටික තමයි අපි කරන භාවනා ටික මේ නිමිතියෙන් නැතුව විවේක ස්ථානයේ කොටිපෝරගෙන මේ කරන්න හදන භාවනාව. හැබැයි භාවනාවෙන් නිවන් දකින්න එපා. ලනු කැලේ ටිකෙන් හාන්න එපා. ඒ හානියට හැමදාම එහෙට මෙහෙට ඇදලා ඉන්නකම් හොඳයි. එච්චරයි. නැත්තම් හරියන වැඩ මේ මුල් සිදෙන්නේ නැහැ. එහෙට මෙහෙට ඇවිදින නිසා ඇවිදින පාරේ කනකොල වැවෙනවද? නැහැ. ඇවිදින පාරේ කනකොල වැවෙන්නේ නැහැ. ඇවිදින්න නැතුව හිටපු ගමන් කනකොල වෙනවා. අර මුල් වලින් පැන මතුවලා ආපහු කැලේ වැයෙනවා. දැන් ඔය නූල් කැලේ ටික ඇදගෙන ඇවිදිනකම් හොඳයි. හැබැයි හැවෙන්නේ කාලය කියන ලක්ෂණය පසුත් එක්කම අනිත් පැත්තට කැරකිලා යනවා. තමන්ගේ ජීවිතය අනිත් පැත්තටම කැරකිලා මේ ඇත්ත කියන ලක්ෂණය. ඒක නිසා ඒ උදාහරණය සෑහෙන 100ක් කරගන්න. ඒක නිසා ඒ ගුණක් ඕනේ, ලනු ඕනේ, හැබැයි හාන්නේ නගුලෙන්. ඉස්සෙල්ලා යන්නේ නගුලද ගුණාද? ඉස්සෙල්ලා යන්නේ ගුණාද? පස්සෙන් තමයි නඹුල යන්නේ. ඒකයි මේ මේ කතා කරේ ඒක. ඉස්සෙල්ලා මාර්ගය කියන තැනට හිත තියන්න ඊට පස්සේ තමයි මාර්ග සත්‍යයෙන් සම්පූර්ණ මේ කෙලෙස් නැති කරන්නේ. ඒකින්ද කන සංවර කරගන්න කිව්වා දැන් දෙක ඉස්සෙල්ලා ගොනා යනවා ඊට පස්සේ නඹුල යනවා. හැරෙනවා. ඊට පස්සේ කලින් කිව්වා ඊට කලින් කියපු එක මතක් කරන්න එපා. නගුල හදන්න නැතුව ගොනා තියාගන්න එපා වේදන් වැඩි. නගුලක් නැතුව ගොනා තියාගන්න එපා. වැඩක් වෙන්නේ නැහැ. කන්න දිදී තියාගන්න වෙනවා. හැමදාම වෙහෙස විතරයි. අවශ්‍ය දේ වෙන්නේ නැහැ. ඒකදී මේ නුවණ නැතුව ප්‍රඥාව නැතුව මේ ඥාන දර්ශනේ නැතුව උත්සාහවත් වෙන කෙනා කන්න දිදී ගොනා තියාගන්නව නගුල නැහැ. වෙහෙස විතරයි හැමදාම. නිවන නැහැ. ඒක නිසා නගුල ඉස්සෙල්ලා හදන්න හදලා ගොනා වෙලවන්නේ. එතකොට වැඩේ පටන් ගන්න පුළුවන් ඒ මොහොතේම. ඒ නගුල ලෑස්ති පිට තියෙන්නේ. එතකොට අන්න දැන් නගුල ලෑස්ති නම් වැඩේ හරි. හාගන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ විදිහට හැමෝම පුළුවන් තරමක් හාගන්න. මේ ආශ්‍රව ධර්මතා නූපදින විදිහට කෙලස් ධර්මතා නූපදින විදිහට ආශ්‍රව මුල් සිඳලා යන විදිහට නැවත නූපදින මට්ටමට මේ කාරණා ටිකට හිත තියන්න හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න මේ ධර්මයන් ඒ සඳහා උපකාර වේවා විශේෂයෙන්ම මතක් කරන දේ තමයි මේ බණ අහන දේ තුළ ඕගොල්ලන්ට මේ මොහොතට අරමුණු වෙනවා නම් මේකයි මේ මාර්ගය කියන්නේ ආර්ය සත්‍ය ලක්ෂණය මේ මොහොතට ඕගොල්ලෝ ස්පර්ශ කරනවා නම් ඒ කියන්නේ මේ නිවන ස්වභාවයට ඕගොල්ලෝ හිත තියන්න ඕගොල්ලෝ ඒ අඩිය තුළ ලං වෙන්න නිවනට කියන එක මතක තියාගන්න ඔය පැය ගානක් භාවනා කරන දේෙන් සිද්ධ කරගන්න හදන අර්ථයයි මෙතනදී මේ මේ ඇය එකමාර හිස් වෙන්නේ නැහැ. මේක ඔයගොල්ලෝ පැය ගානක් අවුරුදු ගානක් භාවනා කරලා උපදව ගන්න ඒ අර්ථයයි මේ සිද්ධ කරගන්නේ. සමහරට කෙනෙකුට අවුරුදු 10 15 භාවනා කරන අත්ව හොඳට තියෙනවා. ඔය අර්ථයට චිත්තවත් වෙලා හිත තියලවත් නැහැ. ඒ නිසා මේක තමයි නිවන් ප්‍රතිපදාවට අවශ්‍යම දේ. විශේෂම කාරණාව පඤ්ඤාවන්ත ආයන් පඤ්ඤාවන්ත සායන් ගමෝ නයන් ගමෝ දුප්පඤ්ඤස ප්‍රඥාවන්තයින්ට විතරයි නයන් ගමෝ දුප්පඤ්ඤස දුෂ්ප්‍රඥයින්ට නෙමෙයි අර ඊයේ කෙනෙක් කරකට කියලා ප්‍රශ්නයක් ඇහුවේ ඉස්සර ගොඩාක් කෙනෙක් මේක තේරුම් ගත්තා දැන් ඒ තේරුම් ගන්න ඇත්තටම ගොඩක් දෙනෙක් තේරුම් ගත්ත පුද්ගලයෝ ගැන ධර්ම සඳහන් කරලා තියෙනවා නොතේරුම් ගත්ත අය ගැන සඳහන් කරලා නැහැ. ඉතින් නොතේරුම් ගත්ත අය ගැන මොනවද සඳහන් කරන්නේ? තේරුම් ගත්ත පිරිස ගැන සඳහන් කරන්නේ තේරුම් ගත්ත අය ගැන සඳහන් කරේ නෑ මොනවද සඳහන් කරන්නේ මෙච්චර පිරිස තේරුම් ගත්තේ නැහැ කියලා කියන්නේ ඉතින් ඒක සඳහන් කරේ නෑ ඉතින් අද කාලේ ඒ එදයි අදයි වෙනසක් නෑ අද කාලේ මේක තේරුම් ගන්න බොහොම බෞද්ධයන් අතරේ කොච්චර සුළු පිළිසකටද මොකද මේක ප්‍රඥාවට පමණයි නිදර්ශනීය ගෝචර වෙන්නේ මේක විරුද්ධ වෙන්න විරුද්ධ වෙන්න ඉදුලනවා මිසක ඔගොල්ලෝ හිත තියන්න තියන්න මේක කවදුරටත් මේක ප්‍රකට වෙලා පේනවා මිසක මේක වැහිලා යන්නේ නැහැ කවදාවත්. අනිත් දේවල් හැම වෙලාවකදීම විමසන්න විමසන්න හිත තියන්න තියන්න ප්‍රශ්න ඇති වෙනවා. මේකට හිත තියලා බලන්න ප්‍රශ්න විසඳෙන්නේ නැද්ද ආශ්‍රව දුරු වෙන්නේ නැද්ද කියලා. ඒක නිසා මේ ප්‍රතිපදාව සාර්ථකයි කියලා කියන්නේ මනාව දේශනා කරයි කියලා. ඒක නිසා අපිට මේ ධර්මයේ මේ මොහොත මේ වෙලාව ඉස්සෙන්නේ ජීවිතේට මේ තරම් අර්ථ සම්පාදනයක් නැහැ කියන එක උඹට මතක තියාගන්න. මේක තමයි නිවන් දකින්න ප්‍රතිපදාව කියලා අපිට හම්බෙන්නේ. බණ අහන එකක්, කියන එකක්, සාකච්ඡාවක් මේ හැමදේම විමුක්තායතනයක් හැටියට පෙන්වන්නේ. නිවන් දකින්න හේතු වෙන්නේ. ඒ මේ තුල වැඩෙන භාවනාව. මේක තමයි මාර්ග සත්‍ය පෙන්වන්නේ. මේ තමයි මාර්ග සත්‍ය වැඩෙන්නේ අපිට. වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ජීවිතේ හොඳට තමයි නිවනට නිවන් දකින්න ඕන කෙනෙකුට නිවනට අවශ්‍ය කාරණා ටිකයි ලැබෙන්නේ කියන එක කාටත් මතක් කරනවා. හැම වෙලාවකදීම ඔච්චර අපි කතා කරපු ටික තුල ඒ සලායතන නිරෝධයේ කියන තැන ඔය දැන් ආයතන සංවරය ගැන හැම වෙලාවෙම මාර්ග සත්‍ය කියන තැනින් අපි කතා කරන්නේ හැම වෙලාවෙම සලායතන නිරෝධය කියන තැනට හිත තියෙනවා. මාර්ග සත්‍ය තුල සාක්ෂාත් කරන්නේ නිරෝධ සත්‍යය. එතකොට මාර්ගය තුල සාක්ෂාත් කරන්නේ Nirodhe මාර්ග සත්‍ය තුල සාක්ෂාත් කරන්නේ නිරෝධ සත්‍යය. මාර්ගයේ වඩනකොට ඇහක් තියෙනවා රූපෙත් තියෙනවා හැබැයි තණ්හාව නැති කරලා තණ්හා නිරෝධයක් කරලා තියෙනවා. ඒක නිරෝධය. අරක නිරෝධ සත්‍යය භව මට්ටමින්ම ඇති වෙන භව තණ්හාව මට්ටමින්ම භව දුක මට්ටමින්ම භව දුකක් නැති කරලා භව තණ්හාවට පිටා හිටින්න තැනක් නැති වෙලා මාර්ග සත්‍ය වැඩි වීම තුල. ඒකයි සලායතන නිරෝධයමයි කතා කරන්නේ කියලා කියන්නේ. එතකොට අද දවසේදීත් හැම කෙනෙක්ම මේ විදිහට යෝනිසෝ මනසකාරයන් පවත්ලා බොහෝම වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුනා. මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. බලන්නේ අපි හැම දිනකටම වටින ධර්මයන් අනුශාසනා කරන අවසරයි. අපේ ධර්මාචාර්ය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ආහල ස්වාමීන් වහන්සේට ඒ වගේම මේ පින්නතුන්ට කල්යාණ මිත්‍රයෙක් වෙනදාම මේ අවස්ථාව සලසා දෙන අපේ නායක හඳුන් වහන්සේ අවසරයි අකරවිට සංඝානන්ද නායක හඳුන් වහන්සේටත් මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරන ස්වාමීන් වහන්සේලා තුන් දෙනාටම මේ සියලු කුසලයේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් නිත්වා කියලා. ඒ වගේ